අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපිට තවත් නිසන් වනේ බ්‍රහස්පතින්දාවක් ධර්ම දේශනාවක් සඳහා සතියේ කාලයක් ලැබිච්ච වෙලාවක් සීලුම් දෙන වහන්සලා tempත් වූ tempත් වෙලා සාදුකාරය පාත්තුම් නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ ද බික්කවේ භික්ඛු අරියාණං අදස්සාවි අරිය ධම්මේ අකෝ විදෝ අරිය ධම්මේ අවිනීතෝ සප්පුරිසාණං අදස්සාවි සප්පුරිස ධම්මේ අකෝ විදෝ සප්පුරිස ධම්මේ අවිනීතෝ ආවස්සරං ආවස්සරಂತಿ සංජානාති ආබස්සරං ආබස්සරතෝ සංයිත්වා ආබස්සරං මඤ්ඤති තී කරුකටේතු ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා ප්‍රතිසම්පන්න පින්වත්නි අපි බ්‍රහස්පතින්දා මේ වගේ හම්බෙන වෙලාවක ਸਰුවචන් වහන්සේ විසින් දේශනා කරන ලද සූත්‍රයක් ප්‍රධාන මාතෘකාව වශයෙන් තියාගෙන අපි ඒ සූත්‍රය අනුව සතියෙන් සතියට අනුමාත්‍රිකාව උපුටා ගනිමින් ශක්ති ප්‍රමාණයෙන් ඒකට කිමි දෙන්න උත්සාහ කරනවා කැඹුරට යන්න උත්සාහ කරනවා. ඒ අනුව අපි පසුගිය දවස්වල මේ මූල ධම්ම සම්බ සබ්බ ධම්ම මූලපරියාය කියන සූත්‍රය ඉදිරින් තියාගත්තා. ඒකෙදී සර්වජන් වහන්සේ මනසක මට්ටම් හතරක් පෙන්නලා ඒ මට්ටම් හතරට ගොදුරු වෙන අරමුණු 23ක් ඉදිරිපත් කරගෙන ඒ වතුර විග්‍රහයක් ඇති කරනවා. ඒ ගැඹුරු මට්ටම් නොදන්න කෙනාටත් දන්න කෙනාටත් ගැළපෙන විදියට. ඒකෙදී ඒ පළවෙනිම එහෙම නැත්නම් මේ පෘ탁ජන වශයෙන් සඳහන් කරන අන්ධ පෘ탁ජන වශයෙන් සඳහන් කරන පාදම තමයි අපි මේ දවස්වල මාතුකා පාඨය වශයෙන් ගන්න. ඒක සරුවචනාංශේ නිර්වචනය කරන්නේ යම් කිසි කෙනෙක් අසුතවත් පුතුජණෙක් ඉදබික්කවේ බික්කු නෙවෙයි ඇත්තට මේකේ තියෙන්නේ ඉදබික්කවේ අසුතවතෝ පුතුජණෝ කිය. මහණෙනි මේ ශාසනයෙහි අසුතවත් වූ යම් පෘ탁ජණෙක් ඉන්නවා නම් ඒ කෙනා අනිකයිගෙන් වෙන් වෙන්නේ ඒ කෙනාට ආර්යයන් වහන්සේ අඳුර ගන්න බෑ ආර්යයන් වහන්සේ නම දැකලා නැහැ. දැක්කට යදන්නේත් නැහැ. ඒ ආර්යයන් වහන්සේගේ ධර්මයේ ආර්ය විවහාරේ දක්ෂකමකුත් නැහැ. ආර්ය විවහාරයේ හැසිරෙන්න ඕනේ, ඉක්මෙන්න ඕනේ කියලා ගත්ත අත්දැකීමකුත් නැහැ. එහෙම නැත්තම් ලෝකේ සම්මත වශයෙන් පේන පඬිත කෙනෙක් සත්පුරුෂ කෙනෙක් දැකලත් නැහැ. ඒ කෙනෙක් කියන ධර්මයක් අහලත් නැහැ. දක්සත් නැහැ. හැසිරෙන්න උත්සාහ කළත් නැහැ. අන්න එහෙම කෙනෙක් මේ ලෝකයේ අපි මෙතෙක් කරපු ධර්ම දේශනාවල සාරාංශය ගත්තොත් මේ පෘථුවිය මේ ඉඩම් කියලා තියෙන අපේ නිශ්චල චංචල දේපල නිශ්චල දේපල අන්න ඒවා පිළිබඳව පටවියා පටබින් පටවිතෝ සංජානාති ඒක හඳුනා ගන්න. මේ අප්පගේ බුදලේ අම්මගේ බුදලේ අපේ ඉඩම් අල්ලපු රටේ ඉඩම් ආදි වශයෙන් අල්ලගෙන ඒ අර පටවිය ඛණ්ඩ පුළුවන් දෙයක් ආඩම්බරයට පුළුවන් දෙයක් විදිහට හංගිනවා. ඉතින් හැංගීම තමයි අපිට තියෙන ආගමික හැංගීම, දේපල පිළිබඳ හැංගීම, ඔක්කොම හැංගීම් ටිකක් තියෙනවා. ඒ හැංගීම නිකන් එන්නේ ඒවට එන්නේ ඒවට අදාළ රූපයක් තියෙන්න ලස්සන රූපයක් තිබුණොත් ආෝග්‍ය මම නිරෝගී කියන හැඟීමක් ඇති වෙනවා. තරුණයි කියන හැඟීමක් ඇති වෙනවා. ලස්සනයි කියන හැඟීමක්. ඒක නැති වෙන්නේ නැහැ. ඒ එන වස්තුවක් අල්ලාගෙන හැඟීමක් තමයි මේ පෘථුවි කියන, පාඨවි කියන කක්කල ලක්ෂණය. තපටවි ආපෝ තේජෝ වායු මේ විදිහට කරගෙන යනවා. ඒ අනුව තමයි අපි මේ රණ්ඩු සරුවල් කරන්නේ ලෝකේ තියෙන තාක් මේ හැඟීම් මත වස්තුවක් නැතුව නෙවෙයි හැබැයි වස්තු නෙවෙයි අපේ රණ්ඩුවට පදනම් වෙන්නේ මේ වස්තු පිළිබඳ අපේ තියෙන හැඟීම් කැක්කම කියලා තියෙන දැනීම. ඉතින් මේ දැනීම මත බලනකොට එකම ඉදමට ලොකු අයයි පොඩි අයයි දෙන්න අතරේ හැඟීම් දෙකක් තියෙනවා. දෙමාපිය අතර වෙන හැඟීමක් තියෙනවා. අල්ලපක දෙමනස අතර වෙන හැඟීමක් තියෙනවා. ඉතින් මෙව්වට අපි පොදු කියලා හිතාගෙන කෙරුවාට එහෙම එකක් නැත්තේ නෑ. එක එකනාගේ හැඟීම් ලෝක වෙනස්. එක එකනා තම තමන්ගේ හැඟීම් විශ්වයේ ජීවත් වෙනවා. ඉතින් යනෝ බලනකොට පටවිය ආපෝ තේජෝ වශයෙන් ගිහිලා භූත කියන මේ ලෝකේ හොල්මන් කරන්න පුළුවන් තියෙන පටවිය ආපෝ තේජෝ ආයෝ විතරයි. නමුත් හොල්මන් කරන්නේ නැති රූප જાතියකුත් තියෙනවා. අපි කියනවා දැන් විද්‍යාව කියනවා ඇන්ටි මැටර් කියලා නැත්නම් ඩාර්ක් මැටර් කියලා ඉන්ද්‍රයන්ට අහුවෙන්නේ නැති යන්ත්‍ර සූත්‍ර වලට අහුවෙන්නේ නැති දෙයක් තියෙනවා. ඒක ආලෝකයට ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. ඉතින් ඒ දේවල් අපිට අහුවෙන්නේ. අපි දන්නේ මේ ආලෝකයේ වැදිලා දිග පළල උස පෙන්නන පඩ වියාපෝ තේජෝ කොටස් විතරයි. නමුත් බුදුහාමතුරු විස්තර කරනට ඒක ඔක්කොටම භූත කියලා දානවා. එතකොට අපිට පේන්නේ නැති අභූත විශාල රූප කොටසක් තියෙනවා. රූප කියලා ඕනම් කියන්න පුළුවන්, අරූප කියලා කියන්න පුළුවන්. ආන් ඒ කොටස පු탁ජනයට මරණකම්ම දකින්න හම්බෙන්නේ නැහැ. එයා ඒක දැක්කහම කියන්නේ গুপ্ত ධර්ම, ගූඪ ධර්ම. ඌව වැදන්නේ අපට අපිට තියෙන්නේ අපච්චි දීපු ඉඩම. ඒකට රණ්ඩු කරන එක විතරයි. ආන් වගේ භූත කියන එක දුන්නාට පස්සේ ඒකට අභූත කියලා කොටසකුත් එකතු වෙනවා. ඒක මේකෙදි කතා කරන්නේ ඒ භූතතෝ ගත්තට පස්සේ ඒ භූත කොටස් වලට වෙන්න ඇති ඔය දේව බ්‍රහ්ම ප්‍රජාපති වගේ කියන දේවල් සාමාන්‍ය පුත්තජනට කවදාකවත් දකින්න හම්බ වෙන්නේ නැහැ. හැබැයි විශාල විශ්වාසයක් තියෙනවා. සමහරු එක අවිශ්වාස කිරීමම යාගේ ඇදහිම් බාටපත් කරනවා අදේවවාදීන් නැත්නම් දේවවාදීන් මේ දෙවියන් හුඟක් නෑ එක්කනයි කියලා කියහම ඒක නා මගේ දෙයියෝ නෙවෙයි නම් මරා ගන්න. එහෙම නැත්නම් එක දෙයියෙක් නෙවෙයි ඕ හුඬු ගණන් දේවතා පැකට්ටුව කියලා මේ මේකක් ලියලා තියෙනවා ගුණපාල ධර්මසිරි මහත්තයා දේවතා පැකට්ටුව. ඔය පිස්සු ගෙලින අයට. ඒ ඕන තරම් පැකට් කටල කටල පැකට් එකක් පකඩ පැකට් එකක් වගේ ගත්තාම එක එක ජාති දෙවිවරු ඉන්නවා ඇතුලේ. ඉතින් ඒකට කැමති නෑ ඒක දේවවාදී. ඉතින් මේකක් පවා ගත්තට පස්සේ පේන්නේ නැති දෙවි කෙනෙක් අල්ලගෙන ඉතින් විශාල ගැටුම් රාශියක් තියෙනවා ප්‍රජාපති කියලා ඊට පස්සේ බ්‍රහ්ම කියලා. ඒක තමයි වකට Hindu ලෝකේ තිබිච්ච මේ නත්තරි වාල්. පේන්නේ නැති කොටස්. පේන්නේ නැති උනාට මරා ගන්න. දෙයියෝ පේන්නේ නැති උනාට අර දෙවියෝ අදහන එක්කන මේ දෙවියෝ අදහන එක්කන මරනවා. ඊට පස්සේ බහුදේවවාදීන් ඒකදේවවාදීන් මරනවා. ඊට පස්සේ දේවවාදීන්ට විරුද්ධව අදේවවාදීන් වගේක් ඉන්නවා. විශේෂ විද්‍යාව අදහනයි. ඉතින් ওই දේවවාදී අදේවවාදී දෙකම අනාගත කට්ටියක් තියෙනවා. ඒ වගේ විශාල බෙදීම් වර්ගයක් තියෙනවා. ඒ එක එකන හැදිච්ච අම්මගේ තාත්තගේ හැටියට හඳුන්වා දීමල හැටියට සංජානනය කළා. සංජානනය කෙරුවට පස්සේ ඒ දෙයියෝ මෙයා මම මගේ දෙයියන්ගේ මම වෙනවා මගෙන් දෙයියන් වෙනවා ආදි වශයෙන් වර්ණනකට. විවිධ විදිහට වර්ණගාගෙන ඉතින් ඒ විදිහට මේ ප්‍රශ්න ඉද කර ගන්න. අනුන් ගැටෙනවා. ඉතින් ඒ ටික තමයි අපි පසුගිය වාරේ වෙනකම් කරේ. ඊට පස්සේ දේවනිකායන් අතරම බ්‍රහ්මනිකායන් හතරක් බුදුරජාණන් වහන්සේ නම් කරනවා. ඒ බ්‍රහ්මනිකාය නැත්නම් බ්‍රහ්ම ලෝක නැත්නම් බ්‍රහ්මතල මෙලෝ වශයෙන් අත්දකින්නේ මේ රූප ධානය හතර අත්දකින්න කෙනා. ඉතින් ඒක සාමාන්‍යයෙන් අසුතෝත පුතුජණෙකුට අහුවෙන්නේ මේ රූප ධානය පිළිබඳව අත්දැකීමක්. කතාවේ යන්නේ රූප ධානයක් උපදවලා පිරිහෙන්නේ නැතුව නිවන් දකින්නෙත් නැතුව මරණයටපත් වුණොත් එයා ඒ අදාළ දිව්‍ය බ්‍රහ්මනිකායේ උපදිනවායි කියන. ඉතින් ඒක නිසා ධානා හතරට උපදින බ්‍රහ්මතල හතරක් සඳහන් කරලා තියෙනවා. ඒ බ්‍රහ්මතල හතර අර කලින් කියපු සංකල්ප වලට පස්සේ සරුවචනාංශේ සඳහන් කරනවා ආබස්සර සුභකින්නක වේහප්පල සහ අබිබූ කියන దేవතා මේ බ්‍රහ්මනිකාය හතර සමාට මේ දේව රජවරුන්ටත් සමා වෙන බ්‍රහ්ම රාජවරුන්ටත් දේව කියන නමත් සඳහන් වෙනවා යක්ෂ දේවයන්ගේ දෙවියන්ගේ ලොක්කට යක්ෂ කියන නමක් සඳහන් වෙනවා. ඒ ඒක එක තත්ත්වයකදී සඳහන් වෙන්නේදී. නමුත් මේකේ අපිට උගන්වන්නේ බ්‍රහ්මතල කියලා. ඉස්ලාම වර්ණයත් එක්ක තවගේ තමයි ආලෝකය භාවනා කරනකොට එන ආලෝක වෙන gati එක තමයි ආභස්සර දිවි ලෝකේ තමයි ඉස්ලාම් පෙන්වන්නේ ආභස්සර දිවි ලෝකේ පෙන්වන්නේ සයම් පබහ අන්තලික්ක චරා පීති බක්කා. එයා ප්‍රීති ආහාර කරගෙන ජීවත් වෙන්නේ තමන්ගේම ආලෝකයක් නිකුත් වෙනවා අන්තරීක්ෂය හැසිරෙන්න පුළුවන්. ඒක හරියට මේ ප්‍රීතිය ජී කාලා ජීවත් වෙන කණාමැදිරියෝ වගේ. උන්ගේ මාළෝකයක් වෙනවා. උන් අන්තලික්කේ හැසිරෙනවා. ඒගොල්ලෝ තමයි ආභාසර දිවි ලෝකේ ඉන්නවයි කියලා කියන්නේ. ඒක සාමාන්‍යයෙන් කියන්නේ පළවෙනි ධානයේ පිරිහෙන්නේ නැතුව යම් කෙනෙක් ජීවිතක්ෂයටපත් උනොත් නිවන් දකින්නෙත් නැතුව එයා ගිහිල්ලා ආබස්සර තලයක උපදිනවා කියලා. ඉතින් ආබස්සර තලයේත් ධ්‍යානයේ උත්කෘෂ්ඨ මට්ටම, මධ්‍යම මට්ටම සහ ඕමක මට්ටම නැත්නම් තම ලාමක විදියට ධ්‍යානෙ ලැබුවාමයි මධ්‍යස්ථ ප්‍රමාණයට ධ්‍යාන ලැබුවා හොඳ උත්කෘෂ්ඨ විදියට ධ්‍යාන ලැබුවාමයි එන වෙනවා පරිත්තාප, අපමානාප, ආබස්සර කියලා තුනකට කඩනවා. ඉතින් අපිට ඒක ওই ධම්මචක්කපවත්තන සූත්‍රයේ දේශනා කරනකොට සරුවචනාංශයේ ඒ અભීත නාදය දේවලෝකෙන් දේවලෝකයට යනකොට පරිනිම්මිත වශවත්තියට පස්සේ මේ බ්‍රහ්ම බ්‍රහ්මතලයේ එනවා බ්‍රහ්මතලය කියලා කියන්නේ එතන මහා බ්‍රහ්ම මුල් කරගෙන ඇත්තටම මම කතාවේ අනුව නිවැරදි වෙන්නේ ඒක තමයි පළවෙනි ධ්‍යානයේ වශයෙන් සඳහන් කරන්නේ බ්‍රහ්ම පාරිසජ්‍ය බ්‍රහ්ම පුරোহিত මහා බ්‍රහ්ම. මේ පළවෙනි ධ්‍යානෙ. දෙවෙනි ධ්‍යානෙට සම්බන්ධ කොටස් ටික තමයි සුභකින්න අපමාන සුභ සුභකින්න අපමාන සුභ සහ වේහප්පල වශයෙන් සඳහන් කරලා තියෙන්නේ දෙවෙනි ධ්‍යානය හොඳට උත්කෘෂ්ඨ මට්ටමින් හෝ මධ්‍යස්ථ මට්ටමින් ගත්තාම ඔය කියන දේ බ්‍රහ්මනිකායවල තුනක් සඳහන් කරනවා. ඒක පොතේ සඳහන් වෙන්නේ පරිත්ත සුබ පරිත්තාබ අපමානාබ ආබස්සල වශයෙන්. ඒක හරි අමාරුයි ඔය නස්සත්‍ර ඉගෙන ගන්න වගේ chart ඇඳලා ඉගෙන ගන්න ඕනේ. ඒකට මගේ එච්චරම මේ පුද්ගලික උනන්දුවක් නැහැ. නමුත් අර බණට කියන්න ඕනේ සමතක් කරනවා. ඉතින් ඒක සාමාන්‍යයෙන් දැන් මම පුංචි කාලේ එහෙම නැත්තම් බුද්ධහම ඉගෙන ගන්න කාලේ අවුරුදු 20 30 වයසේදී මම සමත ධ්‍යාන වලට අදාන කොටස් කියලා තමයි සඳහන් කරලා තිබුණේ ධ්‍යාන භාවනා සමත පූර්වංගම ධ්‍යාන කියලා ඊට පස්සේ ඒ ධ්‍යාන ලැබලා ධ්‍යානෙ පිරෙන්නේ නැතුව නිවන් දැක් නිවන් දකින්නෙත් නැතුනොත් මේ දිව්‍ය ලෝකවල උපදිනවා. නමුත් පස්සේ බලාල බලාන යනකොට බුරුමේ පඬිතු ස්වාමින් වහන්සේ මේ ධ්‍යාන හතරම පළවෙනි ධානය, දෙවෙනි ධානය, තුන්වෙනි ධානය, හතරවෙනි ධානය විපස්සනා කරනකොටත් ලැබෙනවමයි. නමුත් ඒක වශී කරගෙන තමන් නතු කරගෙන තියානින්නේ. හැබැයි මේ අත්දැකීම ලබන්න වෙනව නැතුව නිවන් ලබන්න බෑ කියලා විපස්සනා ධාන කියලා මේ සමන්නාතික පොතේ වෙනම පරිච්ඡේදයක් දාලා තිබුණා. ඒකට කැමති නෑ මේ සමත භාවනා කරන. ඒගොල්ලෝ හිතනවා මේ ධාන කතාව තියෙන්නේ ධාන අත්දැකීම තියෙන්නේ සමත භාවනා නැත්නම් සමත පූර්වංගම භාවනා කරන අයට තමයි කිය. නම පඬිස්වාංශගේ කතාවට කවුරක්වත් ලිඛිතව තාම උත්තර දීලා නැහැ. අහ කියනවනම් මට ඇහිලා තියෙනවා මේ ධාන විපස්සනා ධාන කියලා જાතියක් නැහැ කියලා. නමුත් ඒක අපිට භාවනා කරන කෙනෙක් වශයෙන් අත්දකින්න පුළුවන් වෙන්නේ අපි යම් වෙලාවක මේ කාම ලෝකයෙන් වෙන්වීම සඳහා කාම ගුණයන්ගෙන් වෙන්වීම සඳහා මේ අරණ්‍ය ගත වෙනවන්නේ නැත්තම් රුක්ඛ මූල ගත වෙනවන්නේ නැත්තම් ශූන්‍යකාර ගත වෙනවා. ඒක ඇත්තටම මේ මේ අවස්ථාව ආධ්‍යාත්මික ලෝකේ ලොකුම පෙරලියක් වෙන වෙලාව. ඒකට කියන්නේ කාය විවේකී වෙනවා ලබනවායි කියලා. අපි දැන් මේ වගේ තැනක ඉන්න ගියාම සිවුරු දාගත්තත් නැතත් අපි ඒ කාම ලෝකයෙන්, කාම ගුණයන්ගෙන්, ඥාන පිරිමින්ගෙන්, රත්තරන් මිනිමුතු වලින්, අලියත් තුන්ගෙන්, නිශ්චල ජංචල දේපල් වලින් తాවකාලිකව වෙන් වෙලා. ඒ වෙන්වීම කාය විවේකයේ කියලා සඳහන් කරනවා. ඒ නිසා අපිට විශාල එහෙම වෙන්න වුණා නම් සිද්ධ වෙන්න පුළුවන් අකුසල රාශියකින් වෙන් වෙලා තියෙනවා. මොකද මේ වගේ තැනට අපවම පව කරන්න ඉඩක් නැහැ. මෙතන මේ සත්තු මරන්න ඉඩක් හම්බ වෙන්නේ නැහැ. හොරකමක් කරන්න ඉඩක් හම්බ වෙන්නේ නැහැ. කාමීත්‍යාචාරය කරන්න ඉඩක් හම්බ වෙන්නේ නැහැ. බොරු කියලා මිසචන පරිසචන කතා කරන්න ඉඩක් හම්බ වෙන්නේ නැහැ. ඒක නිසා ඒක හිතවත් දන්න ඕනේ නිසා ඒ කියන්නේ මේ කායි විවිකේ ලබාගත් එක ආඩ්‍ය කරන්න ඕනේ නිසා හිතවත් දන්න ඕනේ නිසා මෙහි තියෙන පරිසරයේදී අපි ඔක්කොම කවුරු හරි දීපු දෙයක් දීපු දෙයක් පාවිච්චි කරන ඒකට ඔක්කොමක් සිද්ධ වෙන්නේ නැහැ. කවුරු හරි ගුණේ සලකලා දෙනවා. දුන්නාට පස්සේ අපි ඒක හදා බෙදාගෙන කනවා. ඒ වගේම අපිට කාණ්ඩ ටික ගෙනලා දෙන නිසා අපිට සත්තු මරණ දඩයන් කරන්න කුසි කර්මයන්ති කරන්න වෙන්නේ නැහැ. ඒ වගේම මෙතන ඉන්න අය Brahmacharya සීලයේ සමාදන් වෙලා ඉන්න නිසා Brahmacharya සීලෙ කැඩෙන්නේ කැඩුවොත් මේ පරිසරයට නුසුදුසුක් බාටපත් වෙනවා. කඩනයි නෑ කියලා කියන්න බෑ. වෙන්න පුළුවන් නමුත් ඒක මේ විෂමාචාරයක්, කාම මිත්‍යාචාරයක්, විචක්‍රමණයක් උල්ලංඝනයක්. ඒ නිසා මේකක ජීවත් වීම පවා අපි ළඟ තියෙන විශාල කෙලෙස්, ගොරෝසු කෙලෙස් සෑහෙන ප්‍රමාණයක් කැපිලා වැටෙනවා. ඉතින් ඒ නිසා සර්වඥාන්සේ සඳහන් කරනවා කාම භෝගීන් අරණ්‍ය වාසයට කැමති නෑ. වනසේනාසන රමණීයයි. ආරඤ්‍යකානි රමණීයානි ආරඤ්‍යකානි කියලා ඒක ඒක సౌందర్యාත්මක හේත හැකේ. නා කාමභෝගියා ඒකට කැමති නෑ. කාමභෝගයට මේක හරි පාළුයි. කාමභෝගයට මේක හරි තනි වෙලා තියෙනවා. ඒක නිසා වනසේන වනපන වනපන පන්ත තේනාසන කායික වශයෙන්ම යෑමෙන් කෙලස් ගොඩාක් අයින් කරන්න පුළුවන්. ඒකට තියෙන සමාජ ආදර්ශය තමයි කෙලස් බරිත කෙනා, කයට ආශ කෙනා, ජීවිතයට ආශ කෙනා වනේට කැමති නැහැ. ඒක නිසා අපිට පේන්න පුළුවන් මේ ශිෂ්ටාචාරයත් එක්ක නගර, ගම් නගර, අධිරාජ මේ රාජධානි හදාගෙන මිනිස්සු ශිෂ්ටාචාරය මනින්නේ කැලෙන් එළියට යන ප්‍රමාණය. ඉතින් ඒක පසුගිය අවුරුදු දෙකේ බොහොම ශීඝ්‍රයෙන් සිද්ධ වුණා. නගර නිර්මාණ කරපු නිසා විශාල ප්‍රශ්න මගයක් ඇති වෙන්න පටන් ගත්තා. මේ මිනිසු කැලේ ජීවත් වීම වනචර ගතියක් කරන්න පටන් ගත්තා. අසිෂ්ඨ ම්ලේච්ඡ ක්‍රියාවක් කරන්න පටන් ගත්තා. ඒ නිසා යම් කෙනෙක් ගීගත හැර යාම සමාජයේ උල්ල සමාජයට විරුද්ධ යාම. ශ්‍රමණයා කිව්වොත්, පැවිද්දා කිව්වොත්, ආජීවකයා කිව්වොත් සමාජ ධර්මයට විරුද්ධ යාම. ඉතින් ඒ නිසා සමාජයට ඒක පේන්නේ කරන කෙනෙහිල්ලක් වගේ. මෙච්චර සැප දහසුකම් සහිත බොත්තමත් අද කළ පමණින් සැප ලබන්න පුළුවන් නගර තියෙද්දි ඇයි කැලේට යන්නේ? එක්ක මේ වංශය ආහාරක් හොරකම් කරලා ඇති. එහෙම නැත්නම් උට කුෂ්ඨ රෝගයක් ඇති. එහෙම නැත්නම් හතර කේන්දරේ පාළු වෙලා ඇති. එහෙම නැත්නම් මේකට ජීවිතේට මුහුණ දෙන්න බෑ. එහෙම කියලා තමයි ලෝකයා කියන්නේ. නමුත් එන කෙනා දන්නවා මේ මිනිස්සුගේ ජීවිතේට මුහුණ දෙනවයි කියලා පුළුවන් තරම් බෙදාගෙන කන්නේ දුක්, ආතති, කරදර මේක තියෙනවා. නමුත් ඒ ඒ මූලික වෙනස ඇති වුණාට පස්සේ යම් කිසි කෙනෙක් මේ කැලේට ආවට පස්සේ නැත්නම් අරන් ඉරිනාසනට ගහක් යටට ශූන්‍යකාරට ගියාට පස්සේ ඒක නට කායි විවේකයේ ලැබිච්ච එක තහවුරු කරගන්න ඕනේ. එයා දන්නවා කායි විවේකයේ කියන මේ කය ගණයා කෙරේ වෙන් කරාට කුලයා කෙරේ වෙන් කරාට ඒකෙන් ඔය ලැබෙන ඒ සැපය හිත් වදින්නේ නැහැ තමා මේ සමාදන් වෙලා රකින්න බෑ හිතට විශ්වාසයක් නැහැ මොකද මේකේ ඉඳද්දිත් හිතට කාමච්ඡන්ද ආදී කෙලෙස් ඇවිල්ලා අපි தත්ත්වයට ගැලපෙන්නේ නැති සතුන් මරන්නේ නැහැ. කාමීත්‍යාචාරය කරන්නේ නැහැ, හොරකම් කරන්නේ නැහැ. නමුත් හිතෙන් දූෂිත වෙනවා. එතකොට දන්නවා මේ දූෂිත தත්ත්වය යටතේදී වනේ හිටියත් ඒ કૃතිම මේ රැකගෙන ඉන්නේ ශිල්පද ටික ඉද දුන්නොත් කැඩෙන්න ඉඩ තියෙනවා. ඒ ගැන ඥාණයෙන් කල්පනා කරන කෙනෙකුට වනේට ආවට ඒ ආපු කායි විවේකයේ අරසකන චිත්ත විවේකයේ කියලා ඊගා පාඩම් පන්තියට යන්න වෙනවා. මෙන්න මේ පාඩම් පන්තියේ තමයි ඔය දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක, ධ්‍යාන එහෙම නැත්නම් ආරණ්‍යගත ජීවිතය සම්බන්ධ වෙන්නේ. නැත්නම් භාවනා ජීවිතය කියන්නේ ඒකට. ඉතින් අපි ඉන්නේ ඒ දෙවෙනි පන්තියේ. తాවකාලිකව ගීකෙන් අයින් වෙලා ඉන්නවා. අපිට අවශ්‍ය වෙලා තියෙන අපේ ගෙනියන Brahmacharya කල් පවත්වන්න මොකද Brahmacharya වටනාකම තියෙන්නේ කල් යන්න යන්න. Brahmacharya ඕන කෙනෙකුට එන්න පුළුවන්. ආවට ඒකේ පවත්වන්න බෑ. নানা ප්‍රකාර ප්‍රශ්න මත කරනවා. අභ්‍යන්තර බාහිර වශයෙන්. පවත්ින්න නම් චිත්ත වීක ලබන්න. අන්නේ චිත්ත වීක ලැබනකොට එතන තමයි මට මේ කතාව ගේන්න ඕනේ උනේ. මේ නානාවිද කාම ආරමුණු વિશે පණින චපල මතු පිට දුවන මේ මේ යූසුලු හිත මධ්‍යස්ත අධ්‍යක්ෂය හැකි අත්විඳිය හැකි අරමුණක තැම්පත් කිරීම තමයි චිත්ත විවේක චිත්ත භාවනාව කියලා කියන්නේ. ඉතින් ඒකට උත්සාහ කරන කෙනා විතරයි දන්නේ කොච්චර අමාරුද. හරි භ්‍රමචාරීට එන සෙනගත් භ්‍රමචාරිය දිගට රකින්න සෙනගත් අතර ලොකු වෙනසක් තියෙනවා. ටික කාලයක් යනකොට දන්නේම නැහැ ශුරුවට. එහෙම නැත්නම් ජී මේ පැවිදි ජීවිතේ නීරස වෙනවා. ඒ වගේ තමයි අරමුණකට හිත දාලා තිබ්බට අපි ධානා ලබන අරමුණකට සමත අරමුණකට නිමිත්තකට දාන්න පුළුවන් දිගට පාත්තන්න බෑ. ඉතින් ඒ සඳහා අපි විතක්ක ਵਿਚාර කරමින් මෙනෙහි කරමින් මෙනෙහි කරමින් අරමුණ උත්සාහ කරනවා. සමහර විටක අරමුණේ මූණට මූණ දාලා හිත හිටින වෙලාවක් තියෙන බව අර අසුතවත් පුතුජණයට නොතේරුණාට සුතවත් ආර්ය ශාවකයෙකුට වරින් වර වැටෙන්න ඉඩ තියෙනවා. ඒක නිකන් කනා බල්ලන් ගහනවා වගේ වැඩක්. අන්න එතෙන්ට එනකොට තියෙන తත්වේ තමයි ප්‍රථම ධානයේ තියෙන උපචාර අවස්ථාව හෝ ධානාගත අවස්ථාව. ඉතින් ඒ අරමුණක නිසකව මට මෙච්චර වෙලාවක් ඉන්න පුළුවන් වෙයි කියලා. නැත්තම් හුස්ම රැලි මෙච්චර ගාණක් පුළුවන් වෙයි. ඒ වුණත් මම ඉඳගෙන ඉන්න ඉරියව්වේ මට මෙච්චර වෙලා චිත්තක්ෂණ ගාණක් විනාඩි ගාණක් තප්පර ගාණක් ඉන්න පුළුවන්. නැත්තම් පිම්බීම හැකිලෙ ඉන්න පුළුවන් වෙයි කියලා ධ්‍යාන මට්ටමට නොගියත් විපස්සනා කරන කෙනාට යම් ප්‍රමාණයකට හිතේ දැපෙන වැටිල්ලක්, দমনේ වීමක්, අදිෂ්ඨාන ශක්තියක් එනවා. ආන්නේ ඒ මට්ටමේනකොට අපි සමත පැත්තෙන් කියනවා ගෙට ගොඩ වෙලා නැහැ මිදුලේ ඉන්නේ තාම කියලා. උපචාරේ ඉන්නේ කියලා. අන්නේ උපචාර මට්ටමට යනකොටමත් යෝගාවචරයට ලකුණු 10කින් දැක ගන්න පුළුවන් කියලා අපි ලොකු සාංශේ පටිසම්භිදා මාර්ගයෙන් ඇදලා පෙන්නනවා. ඒක අතීතයට යන්නේ අනාගතයට යන්නේ. අරුණ කෙරේ මනාප වෙන්නෙත් නැහැ, අමනාප වෙන්නෙත් නැහැ, හිත ඇවිස්සෙන්නෙත් නැහැ, නිින්දට වැටෙන්නෙත් නැහැ. ආන්න මේ தத்துவයක් තේරෙනවා. නැත්නම් ඉන්ද්‍රිය සමරස වේගන එනවා තේරෙනවා. එතකොට අරමුණේ එල්බගෙන ආලම්බණය වෙලා තමයි ආරමුණු කරගෙන තමයි නිමිති කරගෙන තමයි ඒ ඒ ඒ සෙල්ලම අපි කරන්නේ. ඉතින් ඒකට සාමාන්‍ය කියන උපචාර මට්ටම කියනවා. ගෙමිදුල. ඊට පස්සේ කෙනෙකුට තේරෙන පටන් ගන්නවා නෑ ඒ අරමුණ මීටත් වැඩ සමීපව ආසන්න උත්සන්න වැසුරු කරන්න පුළුවන්. ඒක අර්පණා වශයෙන් අරමුණට සම්පූර්ණ බැහැගත්ත වෙන්නත් පුළුවන්. නැත්තම් බැසගත්ත ASCII සමීපව දෙක සමාන වේගයකින් හැදිරෙන්නත් ඉඩ තියෙනවා. ඉතින් ඔය මූල ධර්ම වශයෙන් පෙන් කියන්නේ බැසගත්තා නම් සමත ධානය කියනවා බැසගත්තාසේ දෙක සමාන වේගයකින් හැසිරෙනකොට නිරන්තරං ආරම්මනේ පවත්තමානෝ අප්පිතෝවිය නිච්චි චිත්තං නිච්චලං තපේති කියලා අටුවාචාන් වහන්සේ සඳහන් කරනවා. නිටතරම අරමුණට හිත යොදලා යොදලා අරමුණත් එක්ක වැඩ කරනකොට අරමුණේ තැම්පත් වුණාසේ අරමුණේ වේගයත් එක්කම හිත වැඩ කරන්න ගන්නවා. එතකොට හරියට දෙක සම්පාත වුණා. ඉතින් ඒක අරමුණට බැසගෙනම නෙවෙයි. අද කෝච්චි දෙකක් එක ගානට ළඟ තියෙන රේල් පාර දෙක යනකොට එක කෝච්චියක අනෙක් පිටියට මාරු වෙන්න පුළුවන් බඩ. දෙකම එක වේගෙන් යන්නේ. අන්න ඒ වගේ මේකේ පදිංචි වෙලා සහතික කරගෙන ඉන්න එක අපි කියනවා ධ්‍යාන අර්පණ වශී කිරීමක් කියලා. නමුත් එහෙම වශී වෙලා නැහැ බැසගත්තාසේ සමාන වේගෙන් දෙකම කැරකෙනකොට නිශ්චල වුණා වගේ තමයි තේරෙන්නේ. හිතයි ගත්ත අරමුණයි සමාන වේගයකින් කැරකෙනකොට දෙක නිශ්චල වුණා වගේ තේරෙනවා. උදාහරණයක් වශයෙන් ගත්තොත් අපි ඇහුවොත් කාගේ හරි මේ ලෝකේ ගිහිල්ලා තියෙන වැඩිම වේගය මොකක්ද කියලා. ඉතින් එක එක වේග තියෙනවා. ගුවන් යානයක් පැයට හතම 600 විතර වගේ වේගයකින් ආලෝක වේගයට කිට්ටු කරනවා. එතනින් ගියාම බුලට් ට්‍රේන් එක 300 විතර වේගයකින් යනවා. ලංකාවේ එකේ නෙගටිව් වන් හිතන්නේ යනකොට කොච්චේ පස්සට යන්නේ. ඒ මොකද පාඩුවේ කොච්චේ ලංකාවේ. ඉතින් ගියාම මේ ඔය පප්ප මුදලාලේ කරනකොටත් කියන්නේ පිටිපස්සට ගියර් එක දාන්න කියලා. රිවර්ස් ගියර් එක දාන්න කියලා. ඉතින් ඒ වගේ එක එක වේග තියෙනවා. ඒ නිසා අපි සාමාන්‍ය පැයට 74ක වේගයක් මිනිස්සුෙකුට. නමුත් අපි ඉන්නේ නිරක්ෂයේ ඉනකොට පැයට 75000ක වේගයක කියලා අපිට තේරෙන්නේ නැහැ. අපි 75000ක් පැය 27ක් ඇතුළත කරකිනවා. ඉතින් ඒ නිසා අපිත් එක්ක මේ වස්තු ඔක්කොම සමානව කරකින නිසා අපිට පේන්නේ වස්තු නිශ්චලයි වගේ. ඒක නිසා කවුරු හරි දන්නවා නම් පැයකට හැතැම්ම 1000ක වේගයක ඉඳගෙනයි අපි ඉස්සර පස්සරව ගණන් කරන්නේ. ඒකට තමයි 600ක් තව එකතු වෙන්නේ 300ක් එකතු වෙන්නේ එහා පැත්තට මෙහා පැත්තට. ඉතින් මේ ඔක්කොම එක ගානට කරකිනවයි කියලා අපිට මේ පද්ධතිය ලොකු නිසා හිතා ගන්න බෑ. පේන්නේ නිශ්චලයි වගේ. අපි උඩ පැනලා ආයෙ වැටුනොත් වැටෙනකොට තිබුණ තැනටම තමයි වැටෙන්නේ. ගුරුත්වාකර්ෂණ සමුත් වෙන්නේ දෙකම එක සමාන වේගයෙන් ගමන් කරනවා. ඉතින් ඒක හිතා ගන්න බැරි තරම් මේ පද්ධතිය අපි මත් වෙලා ඉන්නේ. අන්න ඒ වගේ අරමුණත් එක්ක හිතේ ක්‍රියාකාරීත්වය අරමුණේ ක්‍රියාකාරීත්වයයි සම පාත සම්පාත වෙනවා කියලා කියන්නේ සමව පාතනේ වෙනකොට අපිට පෙන්නේ ඉස්සරයි වගේ. ඉතින් මේ නිසා අපි තද්ද බල නිත්‍ය සංඥාව ගත කරනවා. අපි දන්නේ නිරක්ෂේ ඉන්නකොට පැයකට හැතැම්ම 1000කට වැඩිය පොඩ්ඩක් ගත කරනවා. වේගෙන් ගමන් කරනවා. ඒක පේන්නේ අපට. ඉතින් ඒ නිසා අපිට ඉස්සර පස්සර කාලයට පක්ෂව සහ කාලයට විපක්ෂව ගමන් කරන ගමන් රාශියක් තියෙනවා. ඒවා ඔය ක්වොන්ටම් ෆිසික්ස් ගැන කතා කරන්න ගියාම යන්නේ අපි ඉස්සරහටද පස්සරද කියන එකේ වේගයත් එක්ක මොකද්ද ගමනක් තියෙනවා. ඉතින් ඒක මේ මේ පැයට හැතපුමයි වේගේ මම ජේ මා කරත්තකාරයා මේකයි මගේ බරභාගේ පැයට හැතපොමයි වේගේ ඔහෙලා ආදට යන්න හදනවා කියන කට්ටියට ජිමාට දැක් ගන්න අමාරුයි හන්දට යන කතාව. ඒ මොකද යාට පොළවේ විදින එකත් පැයේ හැතැම්ම හතරවත් ය아가න්න බෑ ගොනා යන්නේ පැයට හැතපොමේ වේගේ. ඉතින් එහෙම කෙනෙකුට අසුතවත් පුතත්ජනියෙකුට මේ අරමුණක් එක්ක ලක්ෂ කෝටි ගණන් අරමුණු මාරු කරමින් යන හිතක් එක අරමුණත් එක්ක සමපාතව ඉන්නවනවා සමානව ඉන්න වගේ කියන්නේ අරමුණත් හිතත් එකම වේගයෙන් වැඩ කරනවා. ඉතින් ඒ කර්මන්‍ය භාවයට ආවට පස්සේ බුදු කෙනෙක් ඇවිල්ලා කිව්වේ නැත්නම් අපි හිතන්නේ අරමුණට හිත සම්පාත වෙලා ඒතකොට බහැගත්තයි කියලා අර්පණාවක් කියලා. නමුත් ධ්‍යාන කියන්නේ කන මේ සමත විපස්සනා කරන එක පේනවා. අරමුණත් එක්කේ සමාන ඇසුර ඉන්නකොටත් සමාන වගේ පේනවා. ඒ මට්ටමට යනකොට ප්‍රථම ධ්‍යානය කියලා කියනවා. ඒක බ්‍රහ්ම පාරිසජ්‍ය බ්‍රහ්ම ලෝකයේත් එක්ක සමානයි. ඉතින් අපි දන්නවා සමත කරන අය වගේ නෙවෙයි විපස්සනා කරන අයට එහෙම ධානවලයි වාසිකමක් නැහැ. නමුත් ඒ බ්‍රහ්ම පාරිසජ්‍ය දිවි ලෝකයේ මේ සංසාරේ කොටසක් නේ. අන්න ඒ කොටසේ තියෙන පව් ඒ කොටසේ කියන දරත පරිලාහ විපස්සනා කියන එකට නැත්තේ නෑ. එයාට යම් දවසක ඒ වගේ අරමුණත් එක්ක හොඳට ඉඳලා පහුවෙන් දට ඒකට යන්න බැරි වුණොත් එයාට කනකාටුවක් එනවා. මට ඊයේ අරමුණත් එක්ක මෙච්චරලා ඉන්න පුළුවන් අද බෑ. ඒ වගේම ඊයේ හිටිය මට හුස්ම රැලි 10ක් විතර අද 15ක් විතර වෙන්න ගියාම මට සතුටක් එනවා. ඒකට මේ බ්‍රහ්ම පාරිසජ්‍ය දිව්‍ය ලෝකයට අදාළ මානසික තත්ත්ව නිසා අපිට පිම්පව් දෙකත් එකතු වෙනවා. මනාපමනාව දෙකත් පහළ වෙනවා. ඒ නිසා ඒක සමත ධානය කරන අයටම බුදුලයට සින්න වෙලා නැහැ. මේ පැතරක් තියෙනවා. නමුත් ඒක අර අනිත්‍යවයි වෙන් කළා දැක ගන්න තරම් බෑ බොහොම යහුසුලුව වෙනස් වෙනවා. යම් වෙලාවක මේක බ්‍රහ්ම පුරোহিত මට්ටමට ආවනම් එතකොට යාට කියන්න පුළුවන් මට උදේවට වාඩිනොත් නාල වාඩිනොත් සක්මන් කරලා වාඩිනොත් නම් මේකට ෂුවර් එකට යන්න පුළුවන් කියලා Tamante ඉතින් යන්න පුළුවන් ගතිය පිළිබඳව කල්ැතෝ කියන්න පුළුවන් තත්ත්වයක් එනවා. ඒක තමයි නිතිපතා භාවනා කරන අයට හම්බෙන ලාභේ. ඒක යෝගාවචර දැනගන්න ඕනේ. මට මෙන්න මේ පරිසරය මේ පැත්තට හැරිලා මෙහෙම ඉන්නකොට එන්න තියෙන ඉඩ වැඩි. ඒකට කියනවා සප්පාය කරනු සලසලදිනවයි කියලා. ඒ නැත්තම් ඉස්සල දවසේ වෙච්ච සමාධියේ නිමිත්ත ගන්නයි කියලා කියනවා. නිමිත්ත යන්නේ ඒක සලසලදිනවා. එතකොට ඒ කෙනාට කියන්න පුළුවන් බ්‍රහ්ම පුරෝහිත මට්ටමට නැත්තම් බ්‍රහ්ම පුරෝහිත දිවි ලෝක නැත්තම් පළවෙනි ධ්‍යානයේ මධ්‍යස්ත මට්ටමට ගියයි කියලා. ඊට පස්සේ යම් වෙලාවක කොයිතන ගියත් Tamanට පරිසරයත් වශී කරගෙන Tamanට අදාළ ධ්‍යානට යන්න පුළුවන් නම් මුන්තෝ ශක්තියක් තියෙනවා. ගිය ගමන්ම කිසිම නීවරණයක බලපෑමක් නැහැ. ඉන්නත් පුළුවන්. ඒකට මහා බ්‍රහ්ම තත්ත්වේ නැත්තම් උත්කෘෂ්ඨ පළවෙනි ධ්‍යානය කියලා කියන්නේ. ඉතින් ඒක සාමාන්‍යයෙන් නිතිපතා භාවනා කරන කෙනෙක් පළවෙනි ධ්‍යානයේ අත්දකින්නවා නම් අත්දකින්නකොට යනකොටම යන ඉතාමත් උත්කෘෂ්ඨ මට්ටමේ. කරලා කරලා කරලා කරලා ගිහිල්ලා කාම ලෝකේ ගෙවම් කරලා ඒ ධ්‍යාන හිතර වැටෙනවා. නැත්නම් ධානාංග ටික දකින්න. ඒ දකින්න වෙලාවේ ධානාංග ටික හරිම බලවත්. නමුත් ටික වේලාවක් යන්න යන්න යන්න යන්න අර විතක්ක ਵਿਚාර වගේ හිතුවක්කාර ධානාංග කලබල වෙන්න ගියාම තමයි තේරෙනවා මේ ධානයේ ඉන්නකොටත් ඉඳගෙන ඉන්න බව වැටහෙනවා සද්ද ඇහෙනවා එහෙම නැත්නම් වේදනා තැන් තැන් වල දැනෙනවා නමුත් අර මූලික ධාන සුඛේ තියෙනවා යම් ප්‍රමාණයක් ගියාට පස්සේ ධානයේ ඉන්නවයි කියලා දන්නවා දැනගත්තට මොකද සද්ද වැඩි වේදනා වැඩි හිතවිලි වැඩි ධානයක දෝ නැද්දෝ කියන එක වෙන වෙන පටන් ගන්නවා. ඉතින් ඒක නැති කරන්න අපි කරන්නේ අදිෂ්ඨාන කරලා මෙච්චර වෙලාවක් ඉන්න කියලා හිතට අදිෂ්ඨාන ශක්තියක් දීලා මේක වශී කරගන්න උත්සාහ කරනවා. අන්නේ දේ කරනකොට අසුතවත් පුතුජණෙක් නෙවෙයි. මෙයා එතකොට සුතවාරිය ශාවකෙක් පාටපත් වෙනවා. අපි ඒ ටිකට තාම මේ සූත්‍රය ඇවිල්ලා නැහැ. ආන්න මේ ටික ගැන කතා කරනකොට සර්වචනසේ සඳහන් කරනවා අන්නේ බ්‍රහ්ම తত্ত্বය භාවනා නොකරපු එක්කන විශාල චිත්‍රයක්ම වාගෙන ඉන්නවා. සංඥානනයක සංජානනය කරනවා. අසෝල ධ්‍යාන ලැබලා තිනවා බ්‍රහ්ම පාරිසජ්‍ය මට්ටමට නැත්තම් මේ මහා බ්‍රහ්ම මට්ටමට කියලා නමුත් මේවා හිතවිලි විතරයි ඒ සංජානනය කෙරුවොත් අත්දකින්න නැතුව ආත්පස දන්නේ නැතුව හැඟීමක් ඇති කරගත්තොත් ඒක මගේ කරගන්න නැත්නම් මට ඒක නොලැබීම නිසා පශ්චාත්තාප වෙන්න කෙලෙස් ඇති කරන්න අවස්ථාවක් වෙන්නේ. නමුත් මේ ධ්‍යාන මට්ටම කියලා කියන්නේ හිතේ සංඥාවේ මට්ටමක්. ඉතින් ඒක නිසා ඒ ඒ ශික්ෂා ඇති කරනකොට ඒ ඒ ධ්‍යාන මට්ටම් නැත්තම් ඒ සංඥා මට්ටම් ලැබෙනවා. ඒක එකක්වත් ස්ථිර සාර නිට්‍ය සුඛ සුබ දේවල් නෙවෙයි. එකක් ගෙවම් කරන මෙතෙන්න කොට වෙනවා. ඒක ගෙවම් කරලා ඊගාවකට යනවා. ඒක ගෙවම් කරලා ඊගාවකට යනයි අතරමැද කෝච්චි පාරක් අයින් තියෙන කෝච්චි ස්ටේෂන් භාගයේ. ගමන යනකොට ස්ටේෂන් කීපයක් පහු කරන්න වෙනවා. ඉතින් මෙවුව පිළිබඳව ආර්යයන් වහන්සේලා මම නොදකපු නාහපු ඒ විෂයෙහි අත්දැකීම් නැති කෙනා සත්පුරුෂයෙක් නොදැක්ක සත්පුරුෂ ධර්මයේ දන්නේ නැති සත්ව හැසිරෙන්නේ නැති එකනා මෙවුව අල්ලාගෙන විශේෂයෙන්ම අද වර්තමාන භාවනා ලෝකේ ගත්තාම පුදුමාකාර මේ භෞතික ලෝකයේ තියෙන වස්තු වගේම කතන්දර රාශියක් තියෙනවා. ධ්‍යාන ලැබුවද නැද්ද? තිබිලා පෙරහුණාද? නැතුව තිබිලා හම්බුණාද නැත්නම් උප්පත්තියේම මේව තිබිලා දන්නේ නැතුව හිටියද මෙන්න මේ විදිහේ මත ප්‍රකාශන රාශියක් තියෙනවා මේ ඔක්කොම අපි සංජානන මට්ටමට කරන හැඟීම් දැනවි දැනීම් නැත්නම් හැඳිනීම් රාශියක් තියෙනවා මේ හැඳිනීම් ප්‍රත්‍යක්ෂයෙන් ඈත් වෙන්න ඈත් වෙන්න මඤ්ඤණා කරනවා වැඩි මේවා ගැන කතන්දර කියනවා වැඩි මේ ඒ එක එක ධ්‍යානයක් මමයි කියලා හිතා ගන්නව නැත්නම් ධානයේ මගේ කියලා හිතා ගන්නව නැත්නම් ධානයෙහි ආත්මය තියෙනවා කියලා තියෙනවා නැත්නම් ආත්මයෙහි ධානය තියෙනවා කියලා හිතා ගන්න. ඉතින් මේ මඤ්ඤණා නිසා හරියටම කාම ලෝකේ අපි කාම ආශාවෙන් පෙළෙනවා වගේ මේ රූප ලෝකේ විශාල පිළීම් රාශියක් තියෙනවා. මේ තමන්ට අත්දක ගන්න බැරි සම්පූර්ණ පරිචයක් නැති මේ දේවල් පිළිබඳව හීනෙන් දැක්ක දෙයක් වගේ කතා කරලා බාගෙට තැම්පිච්ච අල ප්‍රකාශ කරන්න යනවා. පොත්පත් ලියනවා බණ කියනවා කිව්වට පස්සේ ඒවා මේ ආර්යනාසල දැකපු නැති සත්පුරුෂයන් දැකපු නැති කට්ටිය මේක තමන්ගේ හීන ලෝකෙට මේක සම්බන්ධ කරන මඤ්ඤණා කරනවා. අන්නේ මඤ්ඤණා කිරීමකින් බලනකොට මේ මඤ්ඤණා මේ දරත මේ පරිලහ තියෙන්නේ භාවනා ලෝකේ විතරයි. මේවට තමයි භාවනා පිස්සු කියලා කියන්නේ. භාවනා කරන්න ගියාම ඇති වෙන පිස්සුවක් තියෙන්නේ. ඕක භාවනා නොකරන අයට නෑ. එහෙම නැතුව මේ කාමයේ පිටිපස්ස යන කෙනාට ඕක නෑ. ඒ මනසට වෙලා තියෙන්නේ අල්ලන්න පුළුවන් දෙයක්. එක්ක හල්ලි, එක්ක සූදුවක්, එක්ක ස්ත්‍රී දූර්තයක් මොකක් හරි එකක් මිස මේක නෑ. ඒ නිසා මේ මේ භාවනා පිළිබඳව හෝ නැත්නම් මේ චිත්ත tatta පිළිබඳව එක එකනාගේ මතිමතාන්තර දැන් අද භාවනා ලෝකෙ පිරීලා තියෙන්නේ. එක එක ගුරුවරු එක එක જાති කතා කරනවා. ඒ වගේ ගුරුවරු පිටිපස්සේ යන ගෝලියොත් එක එක જાති කතා කරනවා. නමුත් මේක අපිට බලාපොරොත්තු වෙන්න නරකයි මේක සංසිඳියාවක් එයි කියලා. මොකද මේ සංජානන ටිකක් විතරයි මෙතන තියෙන්නේ. හැඟීම් ටිකක් විතරයි. නමුත් හැඟීම් නිසා නිසා මේක තන්නේ කරම නැති දෙයක් නෙවෙයි. මොකද සරුවත් chance දේශනා කරලා තියෙනවා. භාවනා කරනකොට චිත්ත tattwa දියුණු වෙන ආකාරයටද ඒ ඒ විදිහට ලෝක වෙනවා. මේක මනුෂ්‍ය ලෝකේ ඊට පස්සේ දිවි ලෝකේ ඊට පස්සේ බ්‍රහ්ම ලෝක වශයෙන් වෙන් වෙනවා. ඒ බ්‍රහ්ම ලෝකවල தත්ත්වය මෙහිදී අත්දකපු කෙනාට විතරයි මරණයන් මැත්තේ නිවන් දැක්කේ නැත්නම් ඒ බ්‍රහ්ම தත්ත්වයට යන්නේ. ඒ නිසා මේ ලෝක වශයෙන් අත්දකින්න කෙනා හෝ අත්දකපු කෙනා මූලධර්ම කියවන කෙනා අතර ගනුදෙනුවක් වෙන්න හරීම තින ඉඩ අඩුයි. sannivedanaක් වෙන තින ඉඩ අඩුයි. මොකද මේ සංජානනය නිසා. ඒ මොකද ධ්‍යාන ලැබීම නොලැබීම මාන්නයත් එක්ක සම්බන්ධ කරගන්නවා. දෘෂ්ටියත් එක්ක සම්බන්ධ කරගන්නවා. තණ්හාවත් එක්ක සම්බන්ධ කරගෙන එකිනෙකාට ආරාධිතන් හදාගන්නවා. නමුත් ඒක මේ හරියටියට දන්නවනම් අනිවාර්යයෙන් මෙහෙම කරදර විය යුතු නැහැ. ඒක මේ විදුලිය පිළිබඳව ඉලෙක්ට්‍රොනිකස්, ඉලෙක්ට්‍රික් ඒ වගේ 120 230 300 400 ඕන මට්ටම් තියෙන ඕන විදිහට වැඩ ගත හැකියි. හැබැයි ඉහළියල මට්ටම් වලට යනකොට දන්නේ නැතුව අත ගෑවොත් ආයෙත් පස්සේ සමාව ඉල්ලන්න වෙලාවක් එන්නේ ඉවරයි. ඒ වගේ තමයි මේ ධ්‍යාන මට්ටම් වලට යනකොටත් ඒක උත්තරී මනස ධර්ම වලට වැටෙනවා. ඒ උත්තරී මනස ධර්ම තියේදී කාට හරි අපි තියෙන කෙනෙකුට නෑයි කියලා චෝදනා කරොත් ආර්ය උපවාදයට වැටෙනවා. දන්නේත් නැහැ. තියෙන කියන එක නා ඒක කියාපාන්න යන්නෙත් නැහැ. ඉතින් ඒක නිසා මේ ශේෂ්ත්‍රයේදී අපි දන්න සුතමේ ඥානයක් තියෙනවනේ. සුත්‍රමය ඥානය අපිට දැනගන්න පුළුවන්. ඒ වගේම මේක අපිට ලබන්න බැරි සම්පූර්ණ වෙන ලෝකයක් කරගන්නත් නරකයි භාවනා කරන අය අනිවාර්යයෙන් මේ වලට ගිහිල්ලා තියෙනවා. නමුත් අර මණික් අත ගැට මේ මේ අහවල් මණික කියලා අඳුනන්නේ නැති එකම තියෙනවානේ. මේක පද්ම රාගේ මේක නිල් මණික මේක රතු මණික් කියලා අන්නේ වගේ මේක අඳුනන්නේ නැතිකම අසුතවත් පුතත් ජනගේ වැඩි. සුතවත්තරිය ශාවකයා අතපුච්ච ගන්න තියෙන දන්නවා. මොකද අද්දකපු කෙනා තමයි තේරෙන්නේ මේක බොහොම ඉක්මනට වෙනස් වෙන නිකන් බලාකුලක හැඩයක් වගේ එකක්. අහවල් හැඩේ අහවල් තැන තියෙනවා එහෙමයි කියන්න බෑ ඒක පාවෙන දෙයක් ඒක වෙනස් වෙන සුළු දෙයක්. ඉතින් ඒ නිසා මේ බ්‍රහ්ම පළවෙනි බ්‍රහ්ම ලෝක තුන බ්‍රහ්ම පාරිසජ්ජේ බ්‍රහ්ම පුරোহিত මහා බ්‍රහ්ම. ඊට පස්සේ තමයි මේ කියන ආබස්සර දිවි ලෝක ලැබෙන්නේ. එතකොට දෙවෙනි ධ්‍යානයට යන කතාවයි. මෙතන කියවෙන්නේ දෙවෙනි ධ්‍යානට යනකොට විතක්ක ਵਿਚාර දෙක නෑ. ප්‍රීතිය ප්‍රකට වෙලා. නමුත් ඒකෙත් දැන් මේ සබ්බ ධම්ම මූලපරියාය සූත්‍රයේ තියෙන ආභස්තර දිවි ලෝකෙ විතරයි. නමුත් ඒ දිවි ලෝකෙට මේ උත්කෘෂ්ඨ ඕමක මධ්‍යස්ථ කියලා මට්ටම් තුනකට වැටෙනවා. පරිත්තාබ අප පරිත්තාව අපමානාව ආභස්තර කියලා. ඉතින් ඒ තුන අතර වෙනස හොයන එක ඒව හරි අමාරුයි. ඒ වගේ ඒකත් කියන්න තියෙන්නේ බලවෙන් ධ්‍යාන ඉඳලා හොඳට ධ්‍යාන වඩලා දෙවෙනි ධ්‍යානට වදිනකොටම සමවදිනකොටම විශාල වශයෙන් ওই කියන ආභස්සර ස්වරූපේ පේන හොඳට වර්ණවත් වෙලා පේන. එතකොට මේ විතක්ක ਵਿਚාරයක් තියෙන බව, වේදනා හිතුවිලි ශබ්ද තියෙන බව පලාතකවත් නැහැ. නමුත් ඒක හොඳට පදං වේගෙන එනකොට තමයි තේරෙනවා මේක ප්‍රථම ධ්‍යානට වැඩිය බොහොම උත්කෘෂ්ටයි, සුඛනම්යයි, සෞම්‍යයි, සුභයි. නමුත් තාම කය වේදනා තියෙනවා. තාම සද්දත් ඇහෙනවා. තාම හිතවිලිත් එන්නේ ඉඳී තියෙනවා. හැබැයි හිතවිලි එනවනම් ධ්‍යාන වෙන්න බෑ. මේ විදිහට අර තිබ්බේක ඔද්දල් වෙන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් සමහරෙකුට උත්කෘෂ්ඨකට යන්න බෑ. ඔද්දල් එකේ මධ්‍යස්ථකේ ඉන්න පුළුවන් නැත්නම් ලාමක වෙන්න පුළුවන්. කොහොම හරි දෙවෙනි ධ්‍යානෙට ගියත් දෙවෙනි ධ්‍යානෙ ඉඳලා සාමාන්‍ය කියන පැයක කාලයක් තමයි වශී භාවයට ගන්නෙ. හොඳට උත්කෘෂ්ඨ වෙනවා නම් පැය එකමාරක් ඉන්න පුළුවන්. සාමාන්‍ය මට්ටමේ පැයක් පුළුවන්. කරගන්න බැරි නම් ඉන්න පරිසරය හොඳ නැත්නම් විනාඩි 30 35න් කැඩලා යනවා. ඒ වගේ මට්ටම් මහසි සයඩෝ ස්වාමීන් වහන්සේ පොතේ ලියලා තියෙනවා. ඒ අනුව මේ දිව්‍ය බ්‍රහ්ම ලෝක තුනක සඳහනක් මේකේ තියෙන එකක් කියලා ආබස්සර කියලා. අන්න ඒ தත්ත්වය ආවට පස්සේ ඒකත් හරියට Taman උපේන ලද ධනයක් වාගේ ඉඩමක් වාගේ මේකත් එක්ක අල්ලන කතන්දර ගොතන. ඒ කතන්දර ගෙතීම නිසා භාවනා පිස්සු ලෝකයක් තියෙනවා. නමුත් මේක පිළිබඳව බුදුහාමුදුරුවෝ දැකලයි මේ කතා කරන්නේ. Hindu ආගමේ තියෙනවයි කියලා කියනවා. හැබැයි වෙන කෙනෙක් කියනවා Hindu ආගමට විරුද්ධව නැගී හිටපු ශ්‍රමණයන් ගාව තමයි මේක තිබ්බේ. එහෙම නැත්නම් ආජීවකයන් අතර මේක තිබුණා. එහෙම නැත්නම් ගීගේ අතරපෝ ඇත තිබුණා. ඉතින් මේට බොහොම සමාන එකක් සුද්ධ කුරානෙත් ලියවිලා තියෙනවා. මේට බොහෝම සමාන විස්තර තොගයක් බයිබලයේ නොවුනට අනිකුත් ගොස්පල්ස් වල සඳහන් වෙලා තියෙනවා. ඒ වගේම හැම ආගමකම තියෙනවා. හින් මුස්ලිම් වල තියෙන එක ගොඩක් වෙලාට තියෙන්නේ ඔය සූෆිසම් වල ලස්සනට විස්තර කරනවා මෙහෙමයි වාඩි වෙන්න ඕනේ මෙහෙමයි කරන්න ඕනේ කියලා. ඉතින් එතකොට බලනකොට පේනවා මේක මානවයට අයිති මානව දැනුමක් මිස බුද්ධ ආගමට සීමා වෙච්ච එකක් Hindu ආගමට සීමා වෙච්ච එකක් නෙවෙයි. එහෙම සීමා වෙලා බුද්ධ ආගමට තිබුණත් බුද්ධ ආගමෙ ඉන්න උඟ දෙනේ දන්නෙත් නැහැ. Tamanට ඒක හැම වෙලෙකට ගන්න පුළුවන් පින. එහෙම නැත්නම් ඒ ප්‍රභාවයේ තියෙන බව දන්නෙත් නැහැ. ඒ නිසා අපි ගොඩක් කරලා මේක පිළිබඳව මඤ්ඤණා කරනවා. ඒ මඤ්ඤණා කරන පටන් අරගත්තොත් මේකත් කාමේ වගේම කෙලෙස් ඇති කරන්න පුළුවන්. කාමේ වගේම ගැටුමක් ඇති කරන්න පුළුවන්. හිතට පරිලාය ඇති කරන්න පුළුවන්. නමුත් ඒක දීලා තියෙන උගන්ලා තියෙන පරිලාය ඇති කරන්න කෙලෙස් ඇති කරන්න නෙවෙයි. දැනගෙන හිටියොත් මේ මේ ධ්‍යාන මට්ටම් තියෙනවා. ඒ ධ්‍යාන මට්ටම සමතේ නොකිරුවාට අරමුණක ඉබේම අනායාසයෙන් අරමුණ පවත්වන්න පුළුවන්කම නිසා අපිට දැනෙනවනේ ඉස්පාසුවක් කියලා එකක්. අන්නේ ඉස්පාසුව තුළ තමයි ප්‍රීතිය වැඩේ. බුදුජානනාචි සඳහන් කරන්නේ සස්්‍ය වැවිලා තියෙන කුඹුරක ඒ වැවෙන කාලේ පිට්ටු ගුණේ හොඳ නිසා කොයි තනකොලෙත් නිල්ල ගහනවා. ඒ වෙලාවේ තනකොල කවන හරකුණ තනකොල කවන ගොපල්ලා අර තනකොල කණ්ඩත් අර භෝගේ නොකණ්ඩත් භෝගයට අරසා වෙන විදියට රකින්න නැත්නම් භෝග හිමියෝ ගොපල්ලට හිරියර කරනවා. ඒ නිසා හරක් ටික බලා ගන්න ඕනේ වනාතේ කණ්ඩ භෝගයට කන්න නැති වෙන. නමුත් ගොනා හරකා හරි ආශයි භෝගේ කන්න. මොකද ඒක හොඳට නිල්ල හැදිලා තියෙන නිසා ඒකට නොකණ්ඩ රකින්න එක ගොපල්ලා නිතරම එහා ගහගෙන ඉන්න ඕනේ. අරක් කණ්ඩත් ඕනේ, බෝගේ නොකණ්ඩත් ඕනේ. නමුත් මේ මේක තමයි සත්‍ය පටන් ගන්නකොට ඇති. අපි අපේ කාම අරමුණට යන්නේ නැතුව තමන්ගේ අරමුණේම හිත පවත්තන්න දෙනවා. හිත හැබැයි හරකා භෝගයට අදිනවා වගේ කාම අරමුණට අදිනවා. මෙහෙම මෙහෙම ගිහිල්ලා ගිහිල්ලා අපේ කුඹරේ කෙතේ භෝග අසන් නෙළුවට පස්සේ මොකද වෙන්නේ කියලා බුදුහාමර කියනවා. ඊට පස්සේ හරකුන්ට නිසිනින්දේ ඉපනැල්ල කණ්ඩත් පුළුවන්, නීරේ කණ්ඩත් පුළුවන්, වනාතේ කණ්ඩත් පුළුවන්, ඕන දෙයක් කණ්ඩ පුළුවන්. එතකොට ගොපැල්ලට තියෙනවා අනායාසින් ওই පිටුරු මඩුවටලා ෆ්ලූට් එකක් ගහගෙන ඉන්න එකයි තියෙන්නේ. අන්න වගේ අර විතක්ක ਵਿਚාර නැතුව අර මුනේම හිත පවතිනකොට සක්මනේ වුණත් සක්මනේ කෙරෙනවා. තමන් හොඳටම දන්නවා ඉඳගෙන නෙවෙයි ඉන්නේ විදින්නේ කියලා බොහෝම පහසුවක්. ඒකට මේ වමද දකුණද මුලද මැද මොකක්වත් හොයන්නේ නැහැ. හැබැයි ඒකේ යම් කිසි විස්රාමයක් ලබනවා. පරියන්කෙත් ලබනවා. ආන් ඒ වගේ වෙනකොට කියනවා හිත විතක්ක ਵਿਚාර දෙක නැහැ බොහොම සැහැල්ලු ගතියක් ආභස්සර ගතියක් තියෙනවා. ඉතින් ඒකෙත් මට්ටම් තියෙනවා. මේ අනුව මේ තත්ත්වෙන් පිළිහින් නැතුව මේ පරිලෝකියොත් ඒ බ්‍රහ්ම ලෝකවල උපදිනවා. නමුත් මේ කාම ලෝකේ නැති මේ ප්‍රශ්න ටික තියෙන්නේ භවනා ලෝකේ විතරයි. ඒකෙත් එක ප්‍රශ්නයක් කරගන්නේ අසුතවත් පුතුජණය මඤ්ඤනා කරන කෙනා. මෙවුවා හංගින්ද යනවා. ලැබුණොත් හොඳයි නොලැබුණොත් පාඩුයි අසවලාට තියෙනවා මට නෑ කියලා. නමුත් ඒකේ සාමාන්‍ය පොදු කියන්නේ ඕනම කෙනෙකුට ඒකට යන්න පුළුවන් ප්‍රභවයේ තියෙනවා. හැකියාව තියෙනවා. ඒක මේ පළවෙනි ධ්‍යානෙන් තුන්වෙනි ධ්‍යානෙ වෙන් කරලා දෙවෙනි ධ්‍යානෙ අඳුරගන්න එක. එහෙම නැත්නම් ඒකේ තියෙන උත්කෘෂ්ඨ මධ්‍යම ඕමක මට්ට වෙන් කරලා අඳුන ගන්නවා කියන එකයි තියෙනවා කියන එකයි වෙනස්. ඒක හරියට බැත ගිට ගත්තට ඒක පාහලා මේ පිට කාටුව මේ කාටුව මේ බැත කියලා මෙන්න මේක බිත්තරට හොඳ කෑල්ල බිත්තර වී වලට හොඳ කෑල්ල කියලා වෙන් කරගන්නේ හැම ගොයියටම බෑ. ඒක දන්නේ හොඟා පැරණි ගොවියෝ තමයි. ඒ නිසා බිත්තර වී ඕන අපි යන්නේ පළාතේ ඉන්න දැනමුත් එක්ක ගාවට ගිහිල්ලා තමයි බිත්තර වීටි කියන්නේ. ඒකට ගෙවන්නේත් සල්ලි වලින් නෙවෙයි ගැත්ත ප්‍රමාණය වගේ එකමාරක් දෙන්න ඕනේ කන්නේ කපුවට පස්සේ. ඒකමාර දෙනකොට bitter වී වලින්ම නෙවෙයි දෙන්නේ. සාමාන්‍ය වී වලින්. නමුත් ආපහු දෙනකොට bitter වී <coughs> විශේෂයි. ඒ මොකද එයා ඒක දන්නවා මේ bitter වී වලට ගන්නකොට හුඟක් වෙලාවට හරකගෙම පාගලා ගන්න. මැෂින් වල දැම්මොත් BB යටේ කැඩෙනවා. දැන් නම් මම හිතන්නේ කරන්න අමාරුයි දැන් කරන්න මැෂින් එක විතරයි. ඉතින් ඒක නිසා මේ අස්සන ගත්තට අස්සන වර්ග කරනවා කියන එකයි මෙතන සඳහන් කරන්නේ. ඉතින් ඒක සාමාන්‍ය මේ එදිනදා ජීවිතයේ අවුල්බර, පවුල්බර වගකීම් සහිත කෙනෙකුට කරන්න අමාරුයි. ඒව වෙන් උනත් කරන්න අමාරුයි. ඊට පස්සේ මේක ඇති වෙන්න ලැබෙන්න ඕනේ. මේ මේ ධ්‍යාන සුඛය ඇති වෙන්න ලැබිලා මේකේ තාරාතිරම් තියෙන බවත් අද තියෙන එක හෙට නොලැබෙන බවත් නමුත් මේකේ යම් ඡායාවක් තියෙනවා. පළවෙනි ධ්‍යාන දෙවෙනි ධ්‍යාන වෙන් කරන්න පුළුවන්. දෙවෙනි ධානයේත් උත්කෘෂ්ඨ ඕමක මජ්ජුම කියලා තුනකට වෙන් කරන්න පුළුවන්. ඒක තමයි මේ සම්පජඤ්ඤය කියලා කියන්නේ. වෙන් කරලා හඳුනාගන්නේ. අන්නේ හඳුනා ගන්න එක අපි හඳුනාගත්තත් නැතත් නටනට පස්සේ ගිහිලා උපදින දිව්‍ය ලෝක නැත්නම් බ්‍රහ්ම ලෝක තීන්දු වෙන්නේ එකෙන්. ඒක කර්ම නියාමයට වැටෙනවා. ඉතින් ඒක නිසා යම් කිසි කෙනෙක් මෙවුවා ලබලා මේ බ්‍රහ්ම ලෝක වලට යන්න හදනවට වෙනුවට මේක පාදක කරන ඊගාව ධ්‍යානට යන්න ගත්තොත් ඊගාව ධ්‍යානට යන්න ගත්තොත් එnde එnde එnde එnde එnde මේ රූපයගේ තියෙන කක්කල මේ රූපණ ලක්ෂණේ අඩුවෙන් අඩුවෙන් පටන් ගන්නවා. එතකොට මේ ආබසර දිවි ලෝකේ සුභකින්නක දිවි ලෝකේ බාටපත් වෙනවා නැත්නම් තුන්වෙනි බ්‍රහ්ම ලෝකේ බාටපත් වෙනවා. ඒකෙත් තියෙනවා අර වගේ අපමාන සුභ සුභකින්නක එහෙම නැත්නම් මේ පරිත්තු සුබ අපමාන සුබ සුබ කින්නක් කිය. ඉතින් ඒකෙත් අර අර්ථ ඡායාව හරි අමාරුයි. නමුත් මෙතන ගියාට පස්සේ මනුස්ස ලෝකයේ තියෙන ඉහළීම සැප ලැබෙනවා. ඒ මනුස්සයට මේ සුඛය මුල් කරගත්ත, උපේක්ෂාව මුල් කරගත්ත ධානයකට යන්නේ. එතකොට මේ භ්‍රක්‍ම ලෝකේ කියන්නේ මෙහෙම එකක් වගේ කියලා හැඟීමක් ඇති කරගන්න පුළුවන්. ඒ ත්‍ෘතිය ධානයේට සමවදිනකොටම තියෙන නැවුම් භාවය. නමුත් කල්යනකොට කල්යනට ඒක ටික ටික ඔද්දල් වෙනවා. නමුත් ඒක වශී කරලා කරලා කරලා ඒකේ ඉන්න පුළුවන් නම් දැක ගන්න පුළුවන්. එතකොට ඒකේ දෝෂයක් එනවා. පළවෙනි ධ්‍යානට වැඩිය ආසාවක් ඇති වෙන්න ඉඩ තියෙනවා. ඒ මොකද ඒකේ අර කර්කස ගතිය අඩුයි. සුඛය තමයි ගොඩක් වෙලා තියෙන්නේ. සුභ සුභ කින්නක සුභය ආකින්න වෙලා තියෙනවා. හැම තැනම බැලුවොත් හැමදේම සුභයි. ඒ වගේම පරිසරයේ වශයෙන් උත් එයාට හිත දෙන්නෙත් නෑ මේ කාම භෝගින් එක ඉන්නේ. ගුරුසු පුරුෂයත් එක්ක ඉන්න. එයා පුළුවන් තරම් තල්ලු වෙන්නේ නැත් සත්පුරුෂයන් දිහාවට. ආර්යයන් වහන්සේලා දිහාවට. ඒ නිසා මේක ලැබුවට පස්සේ අපි කිව්වොත් සුභ කින්නක දිවි ලෝකේ භ්‍රම ලෝකේට අදාළ තුන්වෙනි ධ්‍යානෙ ගා කමාරුයි ඒක හදියට හොඳම සුකොබුගේ කාර්යයක් වගේ ඒක ගොරෝසු පාරවල ගෙනියන්න බෑ. ඒකට වෙනම හයිවේස් හදා ගන්න ඕන. ආණ්ඩුව හයිවේස් හදන්න ආස මොකද? ඒගොල්ලන්ගේ කාර් සාමාන්‍ය තැන් වල ගෙනියන්න බෑ. ඉතින් ඒ නිසා ඒගොල්ලෝ හයිවේස් හදනවා. ඉතින් ඒ හැදුවට පස්සේ නම් හරි සැපයි. හොඳ හයිවේ එක ගිහිල්ලා ලස්සන ගෑල් ළමයෙකුත් ළඟ වාඩිලා ඉඳද්දි හොඳ කාර් එකක් යනකොට කාටද ආඩම්බරයි කියන්නේ. ලංකාවේ මේවත් තියෙනවයි කියන්නේ. නමුත් අර ඛණ්ඩ එදා වේලා හම්බ කරගන්න බැරි ගොවියා ගෙවන බදු වලින් තමයි අපි මේ හයිවේ හදන්නේ. ඒ මනුස්සයාට එදා වේලා කා ගන්න නැහැ මහන්සි වෙන මනුස්සයා. ඉතින් ඒ වගේ සුබ කින්නක දිවි ලෝකේ වුණත් හදාගත්තට පස්සේ ඒක නඩත්තු කෙනෙක් හරි මනුස්සයා. අරණ්‍යගත රුක්ක මූල ශුන්‍යකාරෝ ලේසි. ඉතින් ඒ නිසා අසුතවත් පුතුජණේ හිතන කරන්න බෑ කිය. නමුත් ඒ මනසට බැරි නෑ. එයාගේ මනසේ තියෙනවා මේ ප්‍රභවය. නමුත් ඒකට පරිසරය අපි කියනවා නම් සප්පාය කරුණු අනුග්‍රහ කිරීම කිසිම විශ්වවිද්‍යාලයක උගන්වන්නේ නෑ. කිසිම පාඩම් පන්තික උගන්වන්නේ නැහැ. කිසිම දෙමව්පියෙක් උගන්වන්නේ නැහැ. ඒක හැබැයි ඒ ප්‍රභවයේ තිබුණට ඒකට යන පාර තියෙන්නේ ආර්ය විහාරේ පමණයි. ආර්ය ලෝකෙ පමණයි. ඉතින් ඒකට යන්න අවුරණ එක තමයි මේ කාම ලෝකේ දියුණුව කියලා කියන්නේ. ඒක දියුණුවෙන් දියුණුවට අර පැත්තට යන්න දෙන්නේ නමුත් ඒ මේ හිතේ තියෙන ප්‍රභාවය නැති කරන කාටවත් බෑ. ඊට පස්සේ තමයි ඒක නා රූප ලෝකවල තියෙන අවසානයේ එහෙම නැත්නම් ආස්වාස පස්සේ වශයෙන්වත් නොදැනෙන රූප රූප ලෝකෙට යන්න අරමුණු කරපු අරමුණවත් නොදැනෙන සියුම් මට්ටමට යනවා. එතකොට උපේක්ඛා ඒකාග්‍රතාව සහිත චතුත්ථ ධානයේ නැත්නම් සති උපේක්ඛා සහිත චතුත්ථ ධානය තමයි ආර්ය මං සංධිය වශයෙන් පෙන්වන්නේ. එතෙන්ට ගියාට පස්සේ තේරෙනවා මේක මේ තාම නිස්සාරය කරලා ගත්ත වෙන් කරලා ගත්තේ නැති ඊතර් කියන මේ ඉන්ධනය මේ ලෝකේ හැම වෙලාවෙම පැතිරලා තියෙනවා. වාතේ තියෙනවා ඊතර යම් ප්‍රමාණයක්. ඒක එකතු කරපුවාම පෙට්‍රල් වලටත් වැඩිය හොඳයි. ඒකේ දහනේ වුණාට පස්සේ ඉතුරු වෙන දෙයක් නැහැ. අන්නේ ඊතර වාගේ හැම තැනම තියෙනවා. නැත්නම් අල්ලලා බලන්න ගණී භවණය කරගන්න බෑ. ඒ නැත්නම් පෙට්‍රල් ටිකක් වගේ. ඒක හරිම වාෂ්පශීලී. ඉතින් මේ චතුත් ධානය තත්ත්වයට ගියාට පස්සේ වේහප්පල මට්ටමට ගියාට පස්සේ මේ මනුස්ස ලෝකයක තියෙන ගැටුම් නැති බැඳීම් නැති උපේක්ෂා සහගත රූප ලෝකේ තියෙන අන්තිම සියුම්ම ඒකට සමානට අරූපයට කිට්ටු කරනවා මායිය මායිමට යනවා නැත්නම් ඒකේ සුකුම රූප කියලා සඳහන් කරනවා. ඉතින් මේ මට්ටමට යනකොට ඒ පුද්ගලයාගේ ඕලාරික අත්පටිලාභයේ මේ කය ත්‍රිුම් වෙලා සිං වෙලා ගිහිල්ලා මනෝමය මට්ටමටපත් වෙනවා. එයාගේ ඇස් දෙක වහගත්තාම එයාට අහීනින්ද්‍රියෝ කියන්නේ ඉන්ද්‍රිය එකක්වත් නැති වෙලා නැහැ. සබ්බංග පච්චංග සමන්නා සමංගී මුළු ඇඟේම අංගපසංග ටික තියෙනවා. හැබැයි ඒකේ හේව නැල්ලක් වගේ පේන. ඒක නිකම් චිත්‍රපටයක නෙගටිව් එකක් වගේ. තියෙනවා. ඇත්ත ගැටියොත් ඒ ආයෙත් ඕලාරික අත්පටලාවේ වාටපත් වෙනවා. හැබැයි ඒකේ ඉන්න තාක්කල් පේනවා ඉඳුරන් අහිනේ. හීන වෙලා ගිහලා නැහැ. ඉඳුරන්ගේ ලීන භාවයේ තියෙනවා. හීන වෙච්ච තත්වයේ තියෙනවා. හේව නැල්ල තියෙනවා. ඒකට අරමුණු වෙන සද්ද රූප ගන්ධ රසත් ඔක්කොම තුනී වෙලා ගිහිල්ලා තමයි තේරෙනවා කටයුතු ඔක්කොම සිද්ධ වෙනවා හැබැයි ඔක්කොම කරන කටයුත්තක හේව නැලක් වගේ පේනවා. ඉතින් ඒක විස්තර කරනවා ඒ චිත්තහත් සාරිපුත්ත පොට්ටපාය සූත්‍රයේ යම් කිසි කෙනෙක් ඒ විදියට උත්කෘෂ්ඨ මට්ටමේ තියෙන ධ්‍යානයේ හතරවෙනි ධ්‍යානට ගියොත් එයාට ඕලාරික අත්පටිලාවේ වෙනවද හිතුවත් මේ ධ්‍යානෙ කැඩෙනවා. ඒක පිළිබඳව සංකාවක්වත් හැකයක්වත් තියෙනවා මේකට යන්න බෑ. මේක තියෙනවා නම් ඒකට යන්නත් බෑ. ඒ දෙක සම්පූර්ණ මෙකිනෙකින් වෙනස්. ඒක බුදුහාමරෝ පෙන්වන්නේ ගාවින් කීරං කීරම් මා දදි දදින් මා සප්පි කියලා වගේ දිනගෙන් කිරි කිරි වලින් මී කිරි මී කිරි වලින් තමයි අපි ඒ බෙන්ඩරු හදන්නේ. එතකොට දිනගෙන් දෙනට කිරි කියන්නේ. දිනගෙන් කිරි ලබා ගත්තට පස්සේ ඒකට දී කිරි කියන්නේත් නැහැ. කිරිම තමයි දී කිරි බවට පත් වෙන්නේ. දී කිරි උනාට පස්සේ කිරි කියන්නේ. ඉතින් ඒ දේ කරගෙන යනකොට අපි යොදේ වෙන් කරලා වෙඬරුවෙන් කෙරුවොත් වෙඬරුවට දීකිරි කියන්නේත් නැහැ මීකිරි කියන්නේත් නැහැ. අන්න ඒ වගේ මේකේ පරිණාමයට යනකොට එකම පුද්ගලයාට පේනවා තමයි මෙතෙක් හිටපු කාම ලෝකේ අතහැලා දැන් රූප ලෝකේ 100%ක්ම ගිලගත්තාම කාම ලෝකයේ පිළිබඳ හිතුවත් මේකට ඉහළ තිබ්බා වගේ. මේකට විස බීජයක්. මේකේ තියෙන්නේ සුකුමයි අහීනේන්ද්‍රයයි හිඳුරන් හීන වෙලා ගිහිල්ලා නැහැ. තබ්බංග පච්චංග සමංගී තමන්ගේ අංගපසංග සේරම තියෙනවා. හැබැයි ඔක්කොම නිකන් පොල්ලො දෙයක් වගේ එහෙම නැත්නම් හැඳි කැඳ හැඳි ගෑවිලා වගේ තියෙන. ඉතින් ඒකට කැමති නෑ කාමභෝගියා. එයාට ඕනේ අතපය විසි කරගෙන, ගහ බැනගෙන, කියා පාන ගතිය. ඉතින් ඒ නිසා මේ ධානා මට්ටමින් දැද්දී යට ලෝක ගැන හිතුවත් මේකට ඉහඳ තිබ්බා වගේ. ඒක නිසා මේ පුළුවන් තත්වයට එහෙම නැත්නම් අපිට තියෙන මේ ප්‍රභවය බුද්ධහරි උත්තරමයන් වහන්සේලා පුදුමාකාර විදිහට ගරුත්වයකට සලකනවා. මිනිස්සුන්ගේ කලාතුරකින් කෙනෙක් මේකට ගිහිල්ලා සමවැදිලා ගත කරන්නේ. ඒ මොකද ඒකට ගියාට පස්සේ නිතරම ජයක් ලැබෙන නිසා කවුරුත් එක්ක ගහපා දෙන්න කවුරුත් නැහැ. මම අයියා වෙන්න විදියක් නැහැ, පාටි දාන්න විදියක් නැහැ, අල්ලපු ගෙදෙට කියා පාන්න විදියක් නැහැ. කියා පාන හැම වෙලාවෙම ධානය කැඩෙනවා. ඒ නිසා මේක ලැබුවට පස්සේ පහනක් පත්තු කරලා බුසලකින් වහලා තිබ්බා වගේ. එලියක් එන්නේ නැහැ. එහෙම නැත්නම් ගොළුෙක් දැකපු හීනයක් වගේ. ඌට කියා ගන්න ඕන කියා ගන්න බෑ. ඉතින් මේ ටික තමයි මේ චිත්ත භාවනා ලෝකේ තියෙන සත්‍යතාවයක්. ඉතින් ඒක විද්‍යාව සම්පූර්ණ ප්‍රතික්ෂේප කරන හිටපවගේ දවසල මොකද ඒක ඉඳුරංගෙන් ඔප්පු කරන්න බැරි නිසා. නමුත් දැන් පේන්න පටන් ගත්තා විද්‍යාවෙන් මොනතරම් කියලා පැමිණුණත් ඒක මේ චිත්ත විවේකේ ලැබපු කෙනා ඊට වැඩිය කිසිම ආමිෂයක් නැතුව ඉහළම සැප විඳිනවා. ඒසාද විද්‍යාඥයන්ට ලොකු ඊර්ෂාවක් ඇති වෙලා තියෙනවා. මේ බටහිර මිනිස්සු මෙච්චර ලොකු ලොකු දේවල් හදාන ජොලියේ ඉන්න හැදුවට එන්න එන්න ආතති වැඩෙනවා. එන්න එන්න පිළිකා වැඩෙනවා. එන්න එන්න එන්න සීදීනස ගන්න. මේ ධ්‍යාන භාවනා කරන මනුස්සයන මොනක්වත් නැහැ පිටුට්ටියක් කරන ගහක් වල වාඩි වෙච්චාම ඌ ඒක ලබනව අනික් කාටවත් ගන්න පුළුවන් අනික් කවුරු ක්‍රමේ දන්නේ ඒක නිසා අර විද්‍යාවෙන් හොයාගත්තට ගිහිල්ලා යන්න හදන සියුම් තැනට එහා ආමිෂ නැති කෙනෙක් යනවා දකින්නට අද අපි ඉපදිච්ච ලෝකේ ඔය බටහිර සහ නැගිනිර අතර සංවාදේ කියලා ඕකට කියනවාද. ඒක නිසා කොච්චර ඉහළට ගියත් ඒ මනසට යන්න පුළුවන් යන්න පුළුවන් ප්‍රමාණයට එහා ප්‍රමාණයක් ආධ්‍යාත්මික ලෝකේ යන්න පුළුවන්. නමුත් ඒක ගියාට ඉන්න බැරිකමයි ප්‍රශ්නේ. අපිට ආයේ ගෙදර ගෑණි මතක් වෙනවා. රැයට කණ්ඩ හිතෙනවා. ඊට පස්සේ ආරයට මෙහාට කියා පාන්න හිතෙනවා. සංසන්දනය කරන්න හදනවා. ඒ කරන හැම වෙලාවකම අර ලබාගත් අර පිරිසුදු ඒ දොවාගත්ත කිරි ටිකට ගොම වැටුණා වාගේ. ඉතින් ඒ නිසා මේක ගැන මඤ්ඤණා කරනවා කියන එක වැරද්දකුත් නැහැ. මේක මොකද හේතුව මේක උසස් තත්ත්වයක්. නමුත් මේ මඤ්ඤණා කිරීම නිසා මේ ධ්‍යාන මගේ මේක ආශිර්ය කරේ අපේ මේක හරියට නෑ මට විතරයි තියෙන්නේ ආදි වශයෙන් ගන්න ගිය ගමන් ඒ මේ ණය පලිකෙන් අල්ලව වගේ වෙනවා. ඌ බල්ලනවා අල්ලන්න ඕනේ බෙල්ලේ. නෑ වලිගෙන් අල්ලගත්ත පස්සේ කනවා. ඉතින් ඒ නිසා ධ්‍යාන ලබා ගත්ත අයටත් අනික් අයට වැඩි ඉක්මනින් සියදිනසා ගන්න හිතෙනවා. මෙච්චර ලස්සනට හම්බෙන්න එක අද නෑ කියලා. නමුත් ඒක නෙවෙයි මේ විස්තර කිරීමේ අදහස. අපි ඒක පාදම කරගෙන එහා පැත්තේ තියෙන අරූප ධ්‍යානට යන්න පාදමක් කරගන්නවා මිසක්කා. රූපේ ගෙවන් කිරීම මේ ලැබපු තැන නතරලා කූඩාරම් ගහගෙන පාටි දම තමයි ඉන්න එක නෙවෙයි. ඉතින් ඒක තමයි කාම ලෝකෙත් කරන්නේ. දැන් මේ කතා කරන්නේ කාම ලෝකයේ සිදුවෙන කේ හේවනල්ල රූප ලෝකයේ සිදුවෙන හැටි. මේක සිද්ධ වෙන්නේ භාවනා ලෝක. මේක සිද්ධින්නේ අබිනිෂ් කරපු ලෝකේ. අබිනිෂ්ක්‍මණය කරපු ලෝකේ. එහෙම නැත්නම් කාමයෙන් විචිත යෝගී එකත් ඔක්කොටම හම්බ වෙන්නේ නැහැ. ඒක කොච්චර දරුණුද නැත්නම් වරදවා ගන්නවද කිව්වොත් දේවදත්තගේ සම්පූර්ණ විනාශයේ හේතුනේ මේ ටික. එයාට පුළුවන් වුණා රූප වශී කරගන්න. ඊට පස්සේ යාගිලා රජුරෝ සම්පූර්ණයෙන් නතු කරගත්තා. නතු කරගෙන ඉවරලා උඹ රජු රජු මල් රජබෑ මම බුදුන් මල්ල බුදු වෙනවා කියන මට්ටමට යනකම් ඔලොමල කමක් ඇති කරගත්තා. ඒකේ ඉන්නේ නෑ එයාට ඒ දක්ෂකම නැති වුණා. ඒක නිසා වඳුරට අහුවෙච්ච දැලිපිහ වාගේ මේක ලැබෙන කිනාට ඒ අවශ්‍ය සත්පුරුෂ සංසේවනයේ ආර්යනාංශලා දැකීම ඒ වගේම සද්ධර්ම ශ්‍රවණය ඒ වගේම හික්මීම වගේ දේවල් නැති වුණොත් කෙනෙක් විනාශ කරන්න තියෙන ලේසිම ක්‍රමය තමයි මේක. අද බටහිර ලෝකේ ඒ තියෙන ලොකුම ප්‍රොජෙක්ට් තමයි අවතාර ලෝකේ. අවතාරය කියන එක ඉන්දි මෙහෙන් ඉගෙනගෙන එයා හදනවා දරුණුම ආයුධයක් අරගෙන නොපිනී යන්න පුළුවන් කෙනෙක්. ඒකට ඕනි ජනාධිපති කෙනෙක් මරන්න පුළුවන්. ජනාධිපති කාටියට යන්න පුළුවන් නේ මුරකරට අහු වෙන්නේ නැතුව. ඉතින් මේ දවස්වල අවතාර හදනවා. ඉතින් ඒක තමයි අද බටහිර තියෙන හැම චිත්‍රපටියක්ම ඒ අවතාරයක් මුල් කරගත්ත. ඉස්සර වගේ මේ V shape එකට බොඩිය තියාන ජේම්ස් බොන්ඩ් ලගේ මස්ල්ස් පෙන්නනේ වනේ. මේ සියුක්ෂම ලෝකෙ ගිහිලා කතා කරන දේවල් තියෙන්නේ. ඉතින් ඒකට හේතුව මොකද? මිනිස්සු මේ ධ්‍යාන ධර්ම තව කෙනෙක් නසන්න, රටවල් අල්ලන්න, ලාභ සත්කාර ලබන්න හිතා ගන්න. ඉතින් එතකොටම පේනවා අසුචි වාදනයකටයි කිරි දෝන්නේ. කිරි දෝලා අසුචි දානවා කියන එක නෙවෙයි. අසුචි වාදනයකට කිරි දෝන. ඒකයි බුදුරජාණන් වහන්සේ සඳහන් කරන්නේ මේකට යනකොට තමන් සත්පුරුෂ සංසේවනේ තියෙන්න ඕනේ, පත්‍චිදූපදේශ වාතයක තියෙන්න ඕනේ, සද්ධර්ම ශ්‍රවණේ තියෙන්න ඕනේ, ඉන්ද්‍රිය සංවරේ තියෙන්න ඕනේ. එතකොට මේ ලැබෙන ටික රැකේ. එහෙම නැතුව මෙව්ව තිබුණයි කියලා හරියන්නේත් නැහැ. මෙව්ව නැති පරිසරය තිබිලා හරියන්නේත් නැහැ. ඉතින් ඒ නිසා මෙව්වයි තියෙන්නේ මේ එක එක කාම ලෝකේ යහපැත්තේ තියෙන මේ රූප ලෝකේ නැති දෙයක් මවාපාන්න හදන දෙයක්වත් බුදුරජාණන් වහන්සේ ගූඪ ධර්ම කතා කරන එකක්වත් නෙවෙයි. මේවා තියෙනවා. මට්ටම් තියෙනවා. හැබැයි අපිට ස්පර්ශ කළ ප්‍රත්‍යක්ෂණය කරන්න බෑ. ප්‍රත්‍යක්ෂණය කරන්න පුළුවන් වෙන්නේ මනසේ. ඒ දේ කරන්නත් ඉල්ලුපමණින් බෑ, පිංකලපමණින් බෑ. ඒ සඳහා ප්‍රතිපදාවක් තියෙනවා. ගියාට වැඩිය වැදගත් දේ තමයි දැන් මං ඉන්නේ කොතනද කියලා ප්‍රත්‍යක්ෂණය කරන්නේ. ඒක හරියට ආස්වාස් ප්‍රසාර හිත දැම්මට ඒක වටිනකම තමයි මම මේ ප්‍රස්වාසය නෙමෙයි ආස්වාසයේ ඉන්නේ කියලා කොහොමද ප්‍රත්‍යක්ෂණය කරන්නේ. දැන් මං ඉන්නේ ප්‍රස්වාසයේ ආස්වාසයේ නෙමෙයි කියලා කොහොමද ප්‍රත්‍යක්ෂණය? ඒක sannivedana. අපේ තියෙන දුර්ලභම අපිට ඒක වෙන් කළා කියා ගන්න බැරි කම. එහෙම නැත්නම් පරිච්ඡේද ඥානෙ නැතිකම. නිසා මේ පිළිබඳ කතා කරනකොට පේනවා අපි මේ ප්‍රශ්න ටික තියෙන භාවනා කරන ලෝකෙට විතරයි. කාම භෝගියෝගාවේ ප්‍රශ්නේ. ඒ නිසා මේ ප්‍රශ්න කාම භාවනා ප්‍රශ්න කියලා අපි විසිකරන්න යන්න එපා. නමුත් මේක අඬුවෙන් අල්ලන්න. අඬුව තියාගෙන අතපුච්ච ගන්න එපා. සයපය අල්ලනකොට වලිගෙන් අල්ලන්න හොඳ නැහැ. බුදුදහම අපිට කියලා දීලා තියෙනවා. ඒ නිසා ධ්‍යාන භාවනා කරන්න ඕනේ. ධ්‍යාන වඩන්න ඕනේ. එහෙම නැත්නම් සම සාත්‍ය වඩනකොට මතු වෙනවා. මතු වෙනකොට ඇති හැටිය කියනවා මිසක්කා. අපි දන්නේ නැති සංජානනයක් මේකට දාන්න ගිය ගමන් හඳුනා ගැනීමක් කරන්න ගිය ගමන් එතෙන්දි තමයි පටලයන්. ඉතින් කිව්වොත් එමට පතවෙනි ධ්‍යාන ලැබුණයි කියලා කියනවා. ඒතර ගුරුවරයාත් ඔව් කිව්වට පස්සේ ඉතින් ආර දෙන්නම වැරදි මතයක් වෙන්න ඇති සාතික් කරනවා. එමුනේ මට දැනෙන්නේ මෙච්චරයි. මට ඉසල භාවනා කරපේක අනායාසින් භාවනා වෙනවා. එතකොට මට මම ගමනක් ගෙනියනවා වගේ තේරෙනවා කියලා කියන්නේ සාමාන්‍ය ව්‍යවහාරය. එතකොට අහගෙන ඉන්න කෙනාට තේරෙනවා මේ මානසය ඇත්තටම කරලාද කියන්නේ. එහෙම නැත්නම් මේ පොත්වල බලලා තියෙන එකක්ද කියලා. ඒ නිසා මේ පොත්වල තියෙන දේවල් නරක නිසා නෙවෙයි. නමුත් පොත්වල තියෙන දේවල් අපි අඳුරන්නේ සංජානනය හරහා හැඳිනීමක් කරා. ඒ හැඳිනීම හැම වෙලාවෙම සත්‍ය නෙවෙයි. ප්‍රත්‍යක්ෂයෙන් ඒක උරගාල බලනකොට ගමන වෙනස්. ඒක නිසා මේ අඤ්ඤෝ ආවසෝ ගතකස්ස මග්ගෝ කියලා කියනවා. ඇවැත්නි පාර ගියේ කනාගේ කතාව වෙනස්. ගිය කෙනාගේ නැති කෙනා පොත පෙරලන. ඉතින් සා භාවනා කරගෙන ඉනකොට කෙනෙක් දිහා අහනකොට හෝ කාටර කියනකොට තමයි ප්‍රත්‍යක්ෂයට බරව කියනවා හරි අහිංසකයි. එහෙම නැත්නම් මේ සංජානන නිසා මේ ධ්‍යාන නෙවෙයි අරූප ධ්‍යාන නෙවෙයි කාම ලෝකේ වුණත් පටලවා ගන්න ඉතින් ඔක්කොගම තියෙන එකම පාටලවිල්ල ඒකම චපල ගතිය එහෙම නැත්නම් වංචනික ගතිය. නමුත් ඒක සඳහා ඔක්කොමලා අනිවාර්යයෙන්ම ඇත්තක වාහන කියලා වලිය වැටෙන්න ඕන කමක් නැහැ. සර්වඥන්සි පෙන්නලා තියෙනවා. මේවා ලැබුණට මේක සමතේ කියලා නම් කරන්න හදිස් වෙන්නත් එපා. ඒ දේ නැවත නැවත කරන්න පුළුවන් නම් අනුපස්සනා කරන්න පුළුවන් නම් තමයි ඒකේ Tamanට බුද්ධියක් ලැබෙන්නේ. ආන්න මේ විදිහට කරන ගමන් Tamanට මේ ඇතිවෙච්ච දේ පුතේ පළපුරුදු නම දානවට වඩා තමන්ට වැටහෙන ක්‍රමේ තමන්ගේ භාෂාවට වැටහෙන ක්‍රමයට දැම්මොත් අහගෙන ඉන්න කෙනාට සෑහෙන දුරට සාක්ෂි වෙන්න පුළුවන්. එහෙම නැතුව මට පළවෙනි ධ්‍යාන ලැබුණා දෙවන ලැබුණා කිව්වොත් ඇත්ත නෙමේ බොරු නෙමේ කියන්න බෑ. නමුත් වචනයක් විතරයි අහුවෙන්නේ. ඒ නිසා භාවනා කරන කෙනාට සමතේ විපස්සනා කියලා වෙන්කරන උත්සාහ කරාට ඒක තමන් වශයෙන් බලනකොට ඒක එච්චර වැදගත් නැහැ කියන එකයි මම කියන්නේ. සතිය දිගට තියෙනවනම් වර එක සමත අධ්‍යක්ම ලැබුණා නම් ඒහා සමාන විපස්සනා අධ්‍යක්මක් ලැබෙනවා ඊට පස්සේ ආයෙ ඒක උනන පස්සේ ආයෙ සමතයට යනවා ඉතින් මේ දෙකේ හැපි හැපි තමයි මේ ගමන යන්නේ කියන්නේ සතිය ගැඹුරට යනවනම් සමති කියලා කියනවා ගැඹුර සතිය පැතිරෙනවනම් විපස්සනා කියනවා ඉතින් මේ සතිය වැඩෙන්න බෑ ගැඹුර සහ පැතිරීම කියන දෙක නැතුව ඒකේ ස්වභාවය ඒ නිසා අපිට කරන්න තියෙන්නේ පැතිරෙන එකට සතුටු වෙලා ගැඹුරට කැමති වුණොත් අපි විපස්සනාට කැමති වෙනවා යථා භූත ඥානයට කැමති වෙනවා සමතයක් නැහැ සමාධියක් නැහැ. නැත්නම් අරමුණේ ගිලීගෙන ගත කරන සමාධිය විතරක් කැමති වුණොත් ඒකාග්‍රතාවයට යථාභූත ඥාන දර්ශනයපත් වෙන්න පැතිරීම නැති වෙන නිසා යෝගාවචරය මේ දෙක හරියට තේරුම් අරගෙන තමන් දැනට ඉන්නේ එකට කැමති එකට කැමති බව තේරුම් අරගෙන මේ ඇති දේ ඇති හැටි වශයෙන් ප්‍රකාශ කිරීමේ ඔකේ තියෙන විසමරන්න පුළුවන් ගතියක් තියෙනවා. ඉතින් ඒක ඇත්තටම වෙන්නේ මේ සීලානුගහිතේ සුතානුගහිතේ නෙවෙයි සාකච්ඡානුගහිතේ. හරිය වැදගත් මේ වගේ දේවල් අපේ එළියට අරගෙන assume දේවල් තමයි එදිනදා ජීවිත වැදගත් නෑ තමයි. ඒකදී අපිට මේ ඇතිවිච්ච తত্ত্বය ඇතිවිච්ච හැටියෙන් ප්‍රකාශ කරන්න පුළුවන් නම් අපිට ඒකේ බුද්ධියක් තියෙනවා. අනිවැනි භාවනා කරන කරනට අවශ්‍ය කරන වූ සම්පජාඤ්ඤය ඇති හැටිය ප්‍රකාශ කිරීම සහ ගමට අවශ්‍ය කරන ආත්ම විශ්වාසය සඳහා මේ අද දවසේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවයි ධර්ම දේශනාව මෙතන නැත කරනවා සියලු දෙනාට සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ අපි ධර්ම දේශනා સમાප්ත කරන පින්පැමිණීමට සහ මුදිතාවෙන් හදා බෙදා ගැනීම කරන්න ඉස්සර වෙලා අපිට මේ සම්බන්ධයෙන් කාටද කියන්න කරන්න දෙයක් එහෙම නැත්නම් පැහැදිලි කර ගන්න දෙයක් තියෙනවා නම් සාකච්ඡාක ස්වරූපේ ඉදිරිපත් කරන්නයි කියලා කරුණාවෙන් ඉල්ලයි. විදර්ශනා කියන්නේ ඒක තමයි ඉතින් ධානය සම්වදින ඒකට තමයි. එහෙම නැතුව නිදර්ශනාට යන්නේම නැහැ. නිදර්ශනාට යන්න ඔපරේෂන් එක කරන්න ඉස්සලා එදා සීනති කරන්න ඕනේ. සමහර ඒවා නම් තියෙනවා ලෝකල් ඇනස්තීෂියා දාලා කරන එකක්. සමහර වෙලාවට කරනවා ඇනස්තීෂියා නැතුව කපන ඉබුවක් තියෙනවා. නමුත් ඒක වෛද්‍ය විද්‍යාව ඇත්තට ගණන් ගන්න නැහැ. ඒ නිසා යම් කිසි සමාධියක් ආද ඒ සමාධියට සාපේක්ෂව විපස්සනාව සිද්ධ වෙන එක ධානය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ධානය ඇතුළත තියෙන සියුම් අර්ථ ભેද වෙන්න පුළුවන්. ධානය කියනකට වැඩිය එතනදී සමාධිය කෙනෙක් ගත්තාම ඇති. සමාහිතෝ භික්කවේ යථා භූතං ඥානාති පස්සදී. සමාහිත වෙන්නේ නැතුව මොනම දෙයක්වත් වැටහෙන්නේ නැහැ. මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ කියලා මෙනෙහි කරන්න එපා දැන ගැනීම පමණක් කළ යුත්තක් විදියට දේශනා කරනවා ඊට පස්සේ දැන් ඒක දැනගත්තොත් සැපයි නොදැනගත්තොත් දුකයි කියන එක පොත්තක් තියෙනවා ඒකට භාවනා ඇතුළේදී කොතනින්ද සීමාව මේ සුතමේ ඥානේ භාවිතය දැන් මේක ඇත්තටම සුතමේ ඥානයක් නෙවෙයි මේක තියෙන භාවනා උපදේශ කියලා නම් කිය හැකියි අපි තමන්ට මේ අනිච්චන් දුක්ඛං අනත්තං එහෙම නැත්නම් මේක මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මේ නෙවෙයි කියන අනාත්මය තමන්ට වැටහෙන්නේ ඉදිරිපත් වෙන්නේ කොයි අවස්ථාවේද ඒක එන්නේ කාමේ නෙවෙයි කාම සංඥාවේ නෙවෙයි රූපේ නෙවෙයි ඒ ඔක්කොම මට්ටම් තුනක් ඒ තුනම ගිර රූප සංඥාවට යනකොට තමයි මෙන්න මේ ඥානයේ සුසු පරිසරය ලැබෙන්නේ ඒකත් ඒ ඒක එන්නේ ඉස්සෙල්ලා මේ මම නෙවෙයි මගේ නෙවෙයි ආත්ම නෙවෙයි කියලා කියාපාන්න ගියොත් ඇතිවෙන්න භාවනා දියුණු නොවි කියාපෑම නිසා වැටහුණා වෙන්න ඉඩ තියෙනවා. ඒක එච්චර ඔරිජිනල් නෙවෙයි. එනිසා ඒක දැනගෙන යන්න ඕනේ. මෙන්න මෙතෙන්ට යනකොට තේරෙනවා මේක දැන් අපි දන්නවා මේ යකඩේ පත් කරගෙන යනකොට දැන් වෙල්ඩින් වෙනවයි කියලා. එක කොනක් රත් වෙලා එක් කොනක් රත් උනේ නැත්නම් පෑහීමක් වෙනවා වෙල් වෙන්නේ යා දෙක රත නොරත සමග පෑහීම නැත. ලාකඩේ එහෙම නැත එකක් රත්ත්‍රිත එකක් පෑහෙත. අපි පැයිල්ල මේ ලාකඩ පෑසිල්ලක් හිතේ කරලා යනවා. හරියට යකඩ දෙක තම තමව රත් වෙන්න ඕන. අපේ ප්‍රත්‍යක්ෂ ඥානියත් විපස්සනා ඥානයකට ආවොත් ඒ දෙක පෑවුනොත් ආය ගලවන්න බෑ. මට මතකයි මම ওই ගෑස් සිලින්ඩර් ගినాපිලා ඒ ෆාම් එකේ ඉන්න වෙලාවේ හතර වෙනකන් ඉන්නවා ඊළ පානවා පානවා ඇති වෙන්න තිබුණා. එකක්වත් අල්ලලා නැහැ. අන්තිමට තට්ටු කරනකොට කඩලා යනවා. කවදාකවත් ලාම්පුවක් අල්ලලා නැහැ. දන්නේත් නැහැ ඉතින් අර රත් වුණාම නිකන් ඒක රත් වෙච්ච යකඩේට අර කහුණාම මිරිකිලා ඇල්ලෙනවා මිසක් පෑහෙන්නේ නැහැ. ඒ දෙක රත් වෙලා නැතුව ඉතින් එක දවසක් ඔය මේ මම නාන්න යනකොට ওই කවිය කී කියා ගියා. යා ලා දෙක රත යා දෙක රත නොරත එකට සමග බෑහිමක් නැතේ. ඒක පුදුමාකාර වචන සංයෝජන ඇති. යා දෙක රත නොරත යා කියලා යුතු දෙක රත නොරත වුණොත් එකක් රත් වෙලා එකක් නැත්තම් සමගපෑහීම නැත. බලන්න වචන ඉදිලා තියෙන හැටි. ඉතින් අපි පැත්තේ මාතර බාස් කියලා මිනිසෙක් හිටියා. මිනිහා ගේ ළඟින් ගියේ ඌ ඇතුලේ යතු ගන්න. ඌ කියනවා ලාකඩය එහෙම නැත එකක් රත් වෙත අනික පෑහෙත. මට ඉතන මූ ඊට වැඩිය හොරක් තමයි කියලා. ඒ ඌ හදාගත්ත ගැන්නේ. දැන් අපේ ලෝකේ සාමාන්‍ය තියෙන ලාකඩ පෑචිල්ල. රත්ුණයි කියලා පේනවා. තිබ්බම්පතේ අල්ලනවා. යකට පෑසිල්ලක් වෙන්නේ නැහැ. යකට පෑසිල්ල yaad එක රතන වල තෙන්න. භාවනාවේ රත් වෙලා රත් වෙලා කියලා කාමයේ අතාරිනවා කාම සංඥාවට එනවා කාම සංඥාවෙන් රූපේ ගන්නවා රූපෙත් අතහැරලා රූප සංඥාවට යනවා ඉතින් ඒ යෝගාවචරයේ මට්ටම් තුන හතර දාන්න නැතුව කාම සංඥා මට්ටමේදීම මේක මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මෙ නෙවෙයි කිව්වට කියවෙයි වුණා වගේ තේරෙයි නමුත් ඒක අර yaad කරතන රත් තමයි ඒක ඒ නිසා කියනවා භාවනා යෝගාවචරයා භාවනා කරන්න ඉස්සලා නිවන් දැකලා තියෙන්න ඕනේ කියලා. නිවන් දැකපු කාට විතරයි භාවනා කරන්න පුළුවන්. හරිම සාධාරණයි. කොතෙන්ද මේක නැතර කරන්න ඕනේ කියන එක උට අම්මා අප්පා කියලා දෙන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ කියලා දෙන්නේ නැහැ. ගුරුවරයා මෙන්න මෙතෙන්දි ගහයක නැචරල් සිලෙක්ෂන් එකක්. මෙන්න මෙතෙන්දි දැන් ගහන්න ඕනේ කියන එක මිටි අතේ තිබ්බට ගහන්න ඕනේ කියන එක ගහලා ගහලා ගහලා කොට්ටෝරුවා. කේල් ගහට කොටපු දාතේ හොට පැටලෙනවා වගේ විලාවක වදිනවා. ඒ වදින්නේ පව් ගෙවිච්ච වෙලාවේ. ඒ වදින්නේ ඔගේ යෝගේ යෙදිච්ච වෙලාවේ. ඊට ඉස්සෙල්ලා කොච්චර සට්ටු කරත් ලාකඩේ එහෙම නැත එකක් රත් වෙච්ච එකක් පෑහෙට. ඒකටත් වඳින්න වටිනවා හැබැයි. එහෙම කරන කෙනා වුණත් කරන්නේ අහිංසකයි නිවන් දකින්නේ. නෑ නෑ ඔහේ ඉන්නවා. ඊට වදින්නේ නැහැ. ඒ නිසා කොතනදීද මේ මේක මම නෙවෙයි මේක මගේ නෙවෙයි ආත්මේ නෙවෙයි කියන එක හරියට දැනගෙන කරන්නේ බලාපොරොත්තු මේ සෝවාන් මාර්ගය ලබන්නේ අනාගාමී වුණාට පස්සෙලු තේරෙන්නේ මෙන්න මෙතෙන්දී ගහන්න ඕනේ කියන එක. එතනකොට සෝවාන්ලා සකදාගාමී වෙලා පොට්ටට වැදිලා. වෙලා තියෙන මේකයි කියලා හරියට ෆෝමියුලා එක දැනගන්න අනාගාමී මට්ටමට යන්න ඕනේ කියලා කියනවා. ඒ නිසා Nirodhe දැකපු කෙනාට තමයි Nirodhගාමිනී ප්‍රතිපදාව තේරෙන්නේ. නිරෝධ සත්‍ය දන්න කෙනාට විතරයි නිරෝධ ගාමිනී ප්‍රතිපදාව. අපි හිතන්නේ ප්‍රතිපදාව ඉවරචහම නිවන ලැබෙනවා කියලා නෑ. නිවන ගැන අවබෝධයක් ඇතුවම තට්ටු කරනවා. නිරෝධය දන්න කෙනා තමයි නිරෝධ ගාමිනී ප්‍රතිපදා. ඒ නිසා මේ ක්‍රමය හරිම අසාධාරණයි. ඒ නිසා පණ්ඩිත ස්වාමීන් වහන්සේ කියනවා ඇත්තටම යෝගාවචරයෙන් බලාපොරොත්තු වෙන එක හරිම අසාධාරණයි කියලා. යෝගාවචරය කියලා කියන්නේ මේ ගී ගී අතහැරලා ඇවිල්ලා අරමුණක් අල්ලගෙන ඉන්න ෆයිට් එකක් දෙන මිනිස්සෙක්නේ. කොතෙන්දි මෙනේ කිරීම නැත කරන්න ඕනද? කොතෙන්දි මේක මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මය නෙවෙයි කියන එක දැන දැනගන්න එක ප්‍රයෝජන වෙයිද කියලා යෝගාචරයෙන් බලාපොරොත්තු වෙන්න බැරි වුණා. ඒ නිසා ලක්ෂ වාරයක් ඇහුවත් එක එක ක්‍රමවලට යාට කියලා දෙන්න හදනවා මිසක් කවදාකවත් පහත් කළ සලකන්න එපයි කියලා තියෙනවා. ඒක එහෙම වුණොත් සාසනෙ පිළිහෙනවා. හරිම අසාධාරණ දෙයක්. මේ මෙච්චර අමාරුවෙන් ඇවිල්ලා භාවනා කරන කෙනෙකුටත් මෙතෙන්ට යනකම් භාවනා කරලා පස්සේ ඔබට මේ කාරණාව තේරෙන්නේ කියලා කිව්ව රිදෙන්න කියන්නත් එපායි. කියලා කියලා කියලා වෙලාවක තේරෙයි. එදාට ඇත්තටම ඒ කෝලයට වැඩිය සතුටු වෙන්නේ ගුරුවරයා. ඒතියෙදි මු ගේ මත ඇරියේ නෑනේ. නැවත නැවතත් ඇවිල්ලා කියනවා. නැවත ඊතර ගුරුවරට තව ක්‍රමයක් කියනවා කියලා කියලා කියලා හරිය දවසක ගුරුවේ ගෝලයට හටවනකොට ගුරුනාන්සේට තේරෙනවා දැන් නම් වැඩි හරිය. ඒකට ගුරුයන් ගුරුන්ට ගෝලයට වැඩි ඉක්මනට සතුටු වෙනවා ගුරුනාන්සේ. ඒ මොකද ඒක ඇත්තටම දෙපාර්ශ්වයේ සම සම යෙදවීමකින් තමයි ගන්න පුළුවන්. මෙවුවා මේ තර්කයට අහු වෙන්නේ නැහැ. මෙවුවා අයෝනිසෝමනසිකාරය යෝනිසෝමනසිකාරය බාටපත් වීම. ඒක හරියට ඔය අයිසෙක් නිව්ටන්ට ගුරුත්වාකර්ෂණ ක්‍රමය අහුණා වගේම ඊටත් වඩා වටින දෙයක් මෙතන සිද්ධ වෙනවා. තේරෙනවා. අපි මෙතෙක් කල් මේ මෝරන් ඉස්සලා මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මෙ නෙවෙයි කිව්වා ඒක නිකන් පිස්සු. මේරුවට පස්සේ ඒක ඒක නෙවෙයි මේ කියවෙන කියලා ඒක දන්නේ නැත්නම් ඒත් පිස්සු. ඒ කිය කියා ගිහිල්ලා අරගෙනත් බෑ. ඒක හරියට ඒ වෙලාවට යනකොට මේක තමයි දැන් මේ පේනවනේ මේ ඔක්කොම ඇවිල්ලා යනවා. මේ මොකටද මේක මම කියාගන්නේ කියන එක තේරුනොත් ඒ බුදුහාමුදුරන්ට නෙමෙයි තේන ඒ මිනිහටමනේ. කොයි ගෑණිටමනේ ඒ දැනුම තමයි ඔරිජිනල්. ඉතින් එතකොට ඊට ඉස්සෙල්ලා ලක්ෂ කීයක් වරද්දාගෙන නැද්ද? ලක්ෂ වාර කීයක් වරද්දාගෙන නැද්ද? ඔක්කොටම සමාව ලැබෙනවා. ඔක්කොටම සමාව ලැබෙන තියෙන කිව්වට තේරෙන කෙනාට හරි සතුටක් එනවා බණ ඇහුවා ධර්ම සාකච්ඡාට සම්බන්ධ වුණායි කියලා. සතුටු උනේ නැහැ කියලා ඩිස්කොලිෆයි වෙන්නේ නැහැ. අහලා අහලා අහලා අහලා කවදා හරි හරියට වෙලාවට එහෙම වෙලාවට තට්ටු කරන්න පුළුවන් තරමට එනවයි කියලා කියන්නේ ඒක සාසනික අලංකාරයක් මිසක පුද්ගලික දෙයක් නෙවෙයි. ධර්මතාවයක්. ඒ භාවනාවලදී පංචමී වර්ණයි පිට බොහෝ දුරට වාදිකලා තිබෙන්නේ. ඒ වගේ වහන්සේ දේශනාවේදී ප්‍රශ්නා මේ ඒ සඳහා මේ ආයුධ පාවිච්චි කරන්න කියලා. කඩු උදාහරණයක් කිව්වා වාදී ඒ කඩුව පාවිච්චි කරන්න කියලා. දැන් මට ඒකකින් කඩු තුනක් හම්බුණා. එකක් කාමච්ඡන්දේ දෙකේ සුභ භාවනාව පුරුදු කරලා තියෙන්න ඕනේ කියලා ඒක මට මුණ ගැහිලා. ඒ වගේම ව්‍යාපාරයේදී මෛත්‍රී භාවනාව පුරුදු කරලා තියෙන්න ඕනේ කියලා. දැන් ඉඳලා ඒක උදේ ඊන මිදේදී ආලෝක සංඥා පුරුදු වෙලා ඉන්නවනේ කියලා. නමුත් මට හම්බුනේ නෑ. විත්තචුම් විචිකිච්ඡා කියන ඒ මේ අවස්ථාවේක કોઈ විදිහට සහාය කරගන්න අවශ්‍ය ආවිද මොනේ යන්නේ ඒක පුතේ සඳහන් කර තියෙන කාමච්ඡන්දේට ප්‍රතිනිධිය වෙන්නේ ඒකාග්‍රතාවය. ව්‍යාපාදයට ප්‍රතිනිධිය වෙන්නේ ප්‍රීතිය. තීන මිද්දේට ප්‍රතිනිධිය වෙන්නේ විතක්කේ. එතකොට විචිකිච්ඡාවට ਵਿਚාරේ. ඒ වගේම උද්දච්ච කුක්කුච්චේට සුකේ. ඉතින් ඒ ටික තමයි සම්ප්‍රදාන කුල පෙන්වන්නේ. නමුත් අපිට තර්කෙන් කියන්න පුළුවන් කාමච්ඡන්ද කියන අරමුණු රස විඳිනා වෙනුවට අසුබේ ගනින්, ද්වේෂය ගන්න වෙනුවට ප්‍රී මේ මෛත්‍රී ගන්න ආලෝක සංඥාව ගන්න කියන එක සමාහට සඳහන් කරලා තියෙනවා. ඉතින් ඒ නිසා අපි මේ එකක් ඇල්ලුවොත් අපි අනිත්‍යවට අඳ වෙනවා. මේ වගේ සෙට් ආයුධ සෙට් කට්ටල තියෙනවා මයි ළඟ කීයක් තියෙනවද කියලා බලනකොට එක ආයුධ සෙට් එකක්වත් සම්පූර්ණ නැහැ. කෑලි කෑලි උසම මේලාව hina වෙන හැම එකම එකෙක් ගෙනිලා. උන් ගෙනිලා උන්ගේ කෑල තියක්ක කඩලා ඊට පස්සේ සෙට් එක ගෙනල්ලා සීල් කරලා තියන්නේ තියෙනකොට මට අරින්න බැලි වෙනවා. ඒකයි බලනකොට ඇතුලේ කඩලා. ආයුධ සෙට් ಜಾති ගොඩාක් තියෙනවා. එච්ච අපි අර එකක් අල්ලගත්තාම ඒක ඒකෙන් තමයි මම මෙතෙන්ටත් ආයි මං හිතන්නේ මේවා හරියට සෙට් තියෙනවා කියලා. මං කරුදේ මේ පොත් තියෙනවා හැම එකෙම ලියනවා. ලියන ලියන ගියාට පස්සේ තව කෙනෙක් ඇවිල්ලා කියනවා ඒකක් තියෙනවා මේකක් තියෙනවා කියලා. බුදුහාමුදුරුවෝ එකට හයක් කියපු. අටක් කියති කියනවා. අටක් කියති කියනවා. එතකොට තේරෙනවා අපි අර පටන් ගන්නකොට මේකට මේකයි කියලා ගත්තට ඒකට නානා විදි ක්‍රමසා විදි රාශියක් තියෙනවා. එදාට තේරෙනවා මේ ධර්මයේ ගැඹිරයි. මේකට මේකයි කියලා පටන් ගන්නකොට එහෙම තමයි අපි පටන් අරගන්නේ. යනකොට යනකොට යනකොට ඒකට ගොඩක් ආයුධ කට්ටලා තිනවා. ඒක ධර්ම ගැඹිරත්වයේ තියෙන එක නේ ආඩම්බරයට සලකනවා. ඥානෙ විතරක් හොයන කෙනා හිතනවා කොච්චර කටපාඩම් කරලා ඉවර කරන්නද මේක ඉවරයක් නැහැ. අරක ගත්තාම වෙන තැන ගියාම ඌ තව එකක් ගහනවා අරක කුඩු වෙන්න වෙන එකකින්. ඒකෝර අපි උඩ ගිහිල්ලා කරකවල අතහැරනවා. යකෝ මේ මොකාට දෙන්නද කියලා. නිකමඩ කියවන්න ඔය මහායාන පොත් ටිකක් උඩු කුරුඤ්ඤම් වෙන්න ගහනවා. අපි උඩ දාලා කඩුව අල්ලනවා. ඉවරයි. අපි ඔය හිතන තර්ක ක්‍රමේ sannikarම වැරදි බව පෙන්ලා දෙනවා. ඒකල පේනවා ඔය තර්කෙන් කවදාවත් නිවන් ලබන්න බෑ. ඒකෙදී අපි අර ඇඳ ගහලා ගොන අහිර කරන්නේ. ඒ වගේ ඇඳ ගහිල්ලක් විතරයි අපේ දැනුමේ තියෙන්නේ. අපිට අපි දැනුමට දාස වෙලා තියෙන්නේ. දැනුමේ සීමාවක් නැහැ. මොනම විදියෙන්වත් සීමා නැහැ. මම සම්භාහන විද්‍ය කරන්න ගියාම මැප් ඇඳගෙන මේ මේ තැන් වල නිල තියනවා කියලා බලපන්. ශරීරයේ හැම තැනම නිලයක් තියෙනවා. අන්තිම මානු කිලෝරක් නැහැ චාට් විකුණන්න ගියාම චාට් විකුණන කඩේ හැමතැනම නිල හැම නිල වෙලා ගිහිල්ලා වැඩි. අර මුලින් කිව්ව වැරදි නෑ. ඒක අන්තර් සම්බන්ධතාවත් එක්ක බලනකොට ඒක අඩු කරන්න බෑ. අඩු කරනවා අපි සබ්ජෙක්ට් එකට උන්ට අඩු කළා කියලා දෙනවා. මම කියලා දෙන්න ඕනේ මේක මේ ප්‍රශ්නෙට උත්තරේ වුණාට උගේ තනි ක්‍රම අනිත් පැත්තත් උත්තරයක්. එදාට බෝධ ධර්ම කියන එක විශ්ි කරන්න හිතෙනවා. අපි එතන තමයි පැටලලා තියෙන විශේෂයෙන්ම තේරවාදී බෞද්ධයා. ඒක රාමුවකට හිර කරලා තියෙන්නේ. ඒක ඉවරම කරන්න ඕනේ. ඉවර කරලා එහාට යන්න ඕනේ. ගිහින් බලන්න වෙනවා ඒකට සම්පූර්ණ වෙනස්. ඒ වගේම උත්තර දෙන ක්‍රම තියෙනවා. ආයුර්වේද ක්‍රමේ වෙනකොට ඉංග්‍රීසි වේද ක්‍රම තියෙනවා. ඉංග්‍රීසි වේද ක්‍රමයේ හොඳම දොස්තර දෙන හරියක් දෙන්නේ බෙහෙත් කියලා. පෙත්තක් විතරයි ඒක මොකුත්ම නැහැ. ඒ අත්ගුණයට සනීප වෙනවා. ක්ලාසිබෝ ඉතින් දැන් අහනවා ප්ලාසිබෝ ඉෆෙක්ට් එකම 130ක් විතර ඕනම ලෙඩෙක් ඇවිල්ලා බේත් ගත්තට පස්සේ 130ක් කොහොමද සනිපෙනවා මොකද විශ්වාස කරනවා මගේ ලෙඩේ ඉවරයි එච්චරයි ඕන කරන්නේ නැගේ විශ්වාසය විශ්වාසය නැනේ මේ වේදා මොන FRC ගහලා දෙවුනත් MD කරලා තිබුණත් ඉවරයි එයිසල් ලෙඩයි වේදයි කවදාවත් හම්බ වෙන්නේ නැහැ කියලා මතක තියාගන්න මේ දෙන්න හම්බ වෙන්නේ චිට් එකේ විතරයි, සල්ලි වල විතරයි, පාමසි එකේ විතරයි. ඒ වගේ අපිට බුදුහාමුදුරු කියන උඹට විශ්වාස නැහැ. විශ්වාසය පහළ වෙන්නේ සෝවාන් වෙන කෙනෙක් එතකන් අපි වගේ සමීකරණ කටපාඩම් කරනවා මම සමීකරණ වලට විරුද්ධ යන කෙනෙක් නෙමෙයි මම ඒකෙන් ගොඩාක් මිනිස්සේ ගොඩාවයි කියලා කියන්නේ දානගත්තා මේ සමීකරණ ඒ බුරුවෙන් පන්සිවාංශය හරියටම ලයිස්තු ටික කටපාඩම් කරගෙන ඉන්නේ අහපු ගමන් ප්‍රශ්නට අග්ගාලා ඒකට අර වචනයක් දානවා එළියට දාලා ඒක කියනවා විස්තර කරලා දැන් ඥානරම සාංශයෙන් ඥානරම සාංශේ පරිසරයට හැදියට හැඩ ගැහෙනවා එතකොට ධම්මික හමුදුවයි කිව්වා පිස්සු බං ඕවා කල්පනා කරන්නේ නෙමෙයි අපි මේ වහනා කරන්න ආවේ මේ තියෙන දුක නැති කරන්න ඕවා කටපාඩම් කරලා කොහොමද කරන්නේ කියලා. ඉතින් මේ තුන් දෙනාම ඇසුරු කරපු නිසා මට කොයි පැත්තෙන් හරි උස්ම ටිකක් ගන්න පුළුවන්කම තිබුණා. ඒ නිසා මේ වගේ හම්බෙච්ච නැති දෙක විතරයි උපාසක මත බේරලා තියෙන්නේ. හම්බෙච්ච තුනම වරද්දලා. ඒක තේරෙනවද? හම්බෙලා තියෙන තුනෙන්ම වැරදිලා. හම්බෙලා නැති එක නිසා බොඩි ඩක් තියෙනවා. හුම්ම හුම්ම ගැටි ඩක් තියෙනවා. මේ ඔර්ලෝසුව දැම්මොත් එහෙම කම්පියුටර් එකට උදේ ඉඳලා හැන්ද වෙනකම් වැඩේ. නතරලා තියෙන ඔර්ලෝසුව දවසට දෙසරයක් හරි. යන්නේ යන්නේ එක වැරද්ද අරගෙන යන්නේ. ඒක ඉතින් කම්පියුටර් දා හැම වෙලාවෙම වැරදි. දුවන්නේ නැති ඔර්ලෝසුව දැම්මොත් ඔම කම්පියුටර් දාලා බලන්න ඒක දවසට දෙසරයක් හරි. පැය 24ක පෙර දැම්මොත් එක එක ක්‍රමයක් හරි 12 ක්‍රමයක් දැම්මොත් දෙසරයක් හරි නිසා නිකන් ඉන්නවා කියන එක බුදුම පිනක් අපා <laughs> මොනවත් දන්නේ නැහැ කිව්වා මොනවත්ත්ම දන්නේ නැහැ හරි අහිංසකයි දැනගන්න හැම දෙයකටම විරුද්ධ මතයක් තියෙනවා අපි ඔය දන්න හැම එකටම ඔයිටට විරුද්ධ හාත්පසින් විරුද්ධ එකක් තියෙනවා. එදාට තමයි අපිට වහ කන්න සිද්ධ වෙන්නේ. අපි මේ දැනුම කියලා හදාගෙන තියෙන දේ හොඳ ස්ටේන්ලස් පීයක් වගේ එනගත්තොත් Tamanටම කියලා ඇනෙන්නේ නැත්තේ නෑ. ඇනෙනවා. දැන් අපි එමනම් ඉතින් අපේ ධර්ම සාකච්ඡාවේ නිමාව මේකයි කියලා හිතලා අපි ඊතාවතා ආදි ගාතස්සජාන පෙළම කියලා මම යෝජනා කරනවා. ඒකෙන් අපේ ධර්ම දේශනා ශ්‍රවණ සැසිවාරය સમાપ્ત කරමු.